නයි සියලු දෙනාටම තෙරුවන් සරණයි විධර්ම දේශනාවට ආරම්භයක් වශයෙන් සියලු දෙනාම සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අතකෝ තේ භික්ඛු අසන්තුට්ඨෝ තස්ස භික්ඛුස්ස පඤ්ඤා ව්‍යාකරණේන සෝලං යේනඤ්‍යතරෝ භික්ඛු තේන උපසංකමේ උපසංකමිත්වා ඒ තදවෝච්ච කිත්තානුකෝ ආවුසෝ දස්සනං භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දේශනා මාලාවේ අද පස්වෙනි දේශනාවට කැමිලා තියෙන්නේ. මම හිතන්නේ මට වැරදිලා ඊයේ පස්වෙනි දේශනාව කියලා මතක් කරා. අද ජූලයි මාසේ 26 වෙනිදා වෙනකොට අපි පස්වෙනි දේශනාවට ඇවිල්ලා තියෙන පස්වෙනි දේශනමාලාවේ පස්වෙනි අංකයට ඇවිල්ලා තියෙනවා. කවුරුත් දන්න විදිහට මේක කිංසුක කියන සූත්‍රය මුල් කරගෙන ඒක මූලික තේමාව කරගෙන පවත්වාගෙන යනවට ධර්ම දේශනා මාලාවක්. ඒ සූත්‍රයට මුල්ුණේ භික්ෂුවකට ඇති වෙච්ච ප්‍රශ්නයක් කිත්තවතානකෝ ආවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති. අවත්‍ති චිතකින් භික්ෂුවකගේ දර්ශනය සුවිසුද්ධ වෙයිද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ වෙනකොට තවත් හොඳයි කියලා හිතන ස්වාමීන් වහන්සේලා දෙනමක් ළඟට ගිහිල්ලා මේකම ප්‍රශ්න අහනවා. පළවෙනි ස්වාමීන් වහන්සේ අසායතන 6 ඇතිවීම නැතිවීම දැක්කනම් ඒ දර්ශනය සුවිසුද්ධයි කියලා කියනවා. එතකොට මේ ප්‍රශ්නාන ස්වාමීන් වහන්සේට ඒක සතුටට හේතු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳිල්ල ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ මහානකොට පහක් වූ උපාදානස්කන්ධ හට ගැනීම සහ වැයවීම සමුදය සහ අත්ංගමය ඇති හැටියෙන් දකින්නවනම් ඒක තමයි සුවිසුද්ධ දර්ශනය කියලා සඳහන් කරනවා. ඉතින් ඒ ශාංශයට ඒ උත්තරයටත් අකමැති. අතකෝසෝ බික්කෝ අසන්තුට්ඨෝ තස්ස බික්කුණෝ වේ පඤ්ඤා වියාකරණේන. ඒ දෙවෙනි උත්තරයටත් අසන්තුෂ්ඨ අසන්තුෂ්ඨව අසතුටුව යේනන යේනන් යේන අඤ්‍යතරෝ බික්කෝ තේනපසංකේ. තවත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා අහනවා කිත්තාවතානකෝ ආවුසෝ බික්කුණෝ දර්ශනං සුවිසුද්ධං හෝති කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යතෝචකෝ ආහුසෝ චතුර්ණ මහා භූතාන සමුදයංච අත්තංගමංච යතා භූතං පජානාති එත්තාවතානුකෝ ආහුසෝ බික්කුණෝ දර්ශනං සුවිසුද්ධං හෝති. අවත්‍ය යම් කිසි කෙනෙකුට මේ හතර මහා භූතයන්ගේ පහළ වීම සහ ඒ හතර මහා භූත ධර්මයන්ගේ කිවි යෑම දක්වන්න පුළුවන් නම් ඒක තමයි දර්ශනීය සුවිසුද්ධ කාම. හැම එකෙම පොදු කාරණාවට තියෙන්නේ මේ හට ගැනීම සහ අවසානයේ බලනවා කියන එක තමයි මතු කරන කාරණාව. නැවත අවසානයේ සහ හට ගැනීම බලන්නේ මොකේද කියලා පළවෙනි ස්වාමීන් වහන්සේ කියනවා ස්පර්ශ ආයතනවල හට ගැනීම සහ පැවීම දෙවෙනි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ ඒ හට ගැනීම නිසා නැත්නම් ඒ ඒ ස්පර්ශ නිසා හට ගන්නා වූ පංච පාදානස්කන්ධවල හට ගැනීම සහ වැය වීම දැන් අද අපි මේ ඉදිරිපත් කරගත්ත මේ කතා සංවාපයේදී මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ හතර මහා භූතයන්ගේ හට ගැනීම සහ වැය වීම. ඉතින් ඇත්තටම මේ ස්පර්ශ ආයතන හය ගැන කතා කරනකොට පංච උපාදානස්කන්ධ ගැන කතා කරනකොට මේ හතරමා භූත ධර්මයේ වර නගර නැති වුණාට උද්දේශ වශයෙන් නම් වශයෙන් නොකියවට ගැඹ වෙලා තිබුණා. නමුත් මේ අවසාන ස්වාමීන් වහන්සේගේ උත්තරේ ඒකට පමණක් පුදු කරලා ඊට පමණක් කොටු කරලා නැත්නම් රූප ධර්ම වලට පමණක් කොටු කරලා ඉදිරිපත් කරනවා. මේ හතර මහා භූත ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම නැත්නම් නාම රූප කියන ධර්මයේ නාම රූපයන්ගේ හට ගැනීම මේකේදී විශේෂ කියන රූප ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම බැලුවොත් ඇති කියලා. ඉතින් මේ උත්තර තුන අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය නාම රූප ආදී වශයෙන් සම්මතේ සඳහන් ඒ ද්වාදශාකාර පරිසම්පන්න ක්‍රමය ගත්තොත් දැන් මේ අදාපි ඇවිල්ලා තියෙන එකට කියන්න තියෙන්නේ විඥාන පච්චා නාම රූපං කියන තැන මේ නාම රූප කෙනකේ රූප ධර්ම ගැන මේ ශාංශේ සුවිශේෂ කරලා කතා කරලා තියෙනවා. ඉස්ලාම කියපු උත්තරේ ගැලුවොත් සලායතන පිළිබඳව විශේෂ කරලා කතා කරලා තියෙනවා. දෙවෙනි ඉනික උත්තරේ උපාදාන විශේෂ කරලා කතා කරලා තියෙනවා. ඉතින් මේ බැලුවොත් මේ පුරුක් 12ක් තියෙන ධර්මයක් ඵලයක් අංගල කියන චක්‍රයක් හිතට පවා ගත්තොත් ඒ එක එක පුරුකක් විශේෂණය කරලා පෙන්වීම තමයි ඒ ස්වාමීන් වහන්සේලා තුන්දෙනා කරන්නේ. ඉතින් අද දවසේ අපි මතු කර ගන්න හදන්නේ ඒ නාම රූප කියලා අපි හඳුන්වන හිත කය කියලා සාමාන්‍ය විවහාර වචනේ සඳහන් කරන දේ මේ කය ස්කන්ධය කන්ද ගොඩ කියන රූපණේ වෙනසුළු වෙනස් වෙනසුළු මේ රූප කොටස් වල ඒවා විස්තර වශයෙන් කියන හතරම භූතයන්ගේ හට ගැනීම සහ වැය වීම දැකීම. ඉතින් ඒකෙදිත් අපිට අර කලින් මතු කරගත්තා වගේ ඒක එක පුරුකක මතු කරගත්තා වගේ සම්ප්‍රදාන කූලව නාම රූපයන්ගේ පහළ වීම විස්තර කරන්නේ මව් කුස තුල කලලේ පහළ වීමක් විදියට. ඉතින් ඒක සම්බන්ධවත් හරියට විවිධ මත තියෙනවා. ඒ නාම රූපයන්ගේ පාලවීම කියලා කියන්නේ මෞපිය ධාතු කොටස් එකතු වෙලා යුක්තාණුවක් හැදෙන තැනදී නැත්නම් ඒ යුක්තාණුව සජීවී කලලයක් පානපත් වුණාට පස්සේ නාම රූපෙට බැසග විඥානේ බැස ගැනීමත් එක්ක නාම රූප පහළ වෙනවාද කියන එක බුද්ධ කාලේ ප්‍රශ්නයක් තිබිලා නැහැ. කාටත් වගේ ඒක එච්චර බරපතල ප්‍රශ්නයක් කරලා නැහැ. පසු කාලීනව මේ ප්‍රශ්නේ නිසා විවිධාකාර අදහස් එන්න පටන් අරගත්තා. පසුගිය කාලේ වෙනකොට ඇමරිකාවෙත් ස්ටෙම් සෙල් එක එහෙම නැත්නම් ඒ ඉස්ලාමී ස්නායු ශෛලිය පහළ වෙන තැන පිළිබඳ පරිශ්‍රණය කිරීම විශාල දේශපාලන ආందోලනයක් වාට ආందోලනයක් වාටපත් වුණා. මොකද මේ ස්ටෙම් සෙල් එක එහෙම නැත්නම් ස්නායු හදෙන්න පටන් අරගන්නේ පුංචි ශෛලයේ පුදුමාකාර ප්‍රභාවයක් තියෙනවා. ඕනම දෙයක් හදන්න පුළුවන්. මේ ශෛලියේ අනිකුත් ඕනේ ඉන්ද්‍රියක් හෝ පටකයක් හෝ හදන්න පුළුවන් නිසා ඒක පවාගත්තොත් ඒ යම් කිසි ආබාධයක් අතුරු අතරාවක් තියෙන කෙනෙකුට ඒක ආදේශනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක කරන්න වෙනකොට කලලේ මරන්න වෙනවා. ඒ නිසා ඒකදී විශාල වශයෙන් ආගමික රැල්ලක් ආවා. කෙසේ නමුත් <clears throat> මේ විදියට රූප ධර්මයන්ගේ පහළ වෙන ස්ථානය පිළිබඳව වාදයක් තියෙනවා. ඒ නැත්නම් ස්ථිරතාවයකට ඇති නැහැ. ඒ නිසා සම්ප්‍රදායන කෝල අපි දන්නවා ධර්මයක් බිහි වෙන්න නැත්නම් ආත්මයක් ඊගාව පටන් ගන්නකොට ඒ වගේ රූප ධර්ම වල පහළ වීමක් තියෙන නිසා කාට හරි ඒ ධර්මය ඒතු කරලා දෙන්න මේක නිදර්ශනයක් විදිහට පාවිච්චි කරනවා. නමුත් මේ රූප ධර්මයන්ගේ හට ගැනීම දකින්න ඕන සතියෙන් සම්පජඤ්ඤයෙන් දැක්කොත් තමයි දර්ශනේ හරියට පාර වෙන්නේ. පැහැදිලි දර්ශනයක් නැතුව නිවන් දකින්න බෑ. ඒක නිසා මේ මම කුසීදී ඒ තමන්ගේ රූප හට ගන්න වෙලාවේදී ඒ කලල අවස්ථාවින දරුවට ඒක දැක ගන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි ඔය කියපු අනිශ්චිතතාවයට වඩා එහාට ගිය තද බල අපහසුතාවයකටපත් වෙනවා ඒ මව කුස තුල ඒ රූප ධර්ම පහ පහළ වෙන නාම ධර්ම පහළ වෙන අවස්ථාව හිතා ගන්න අමාරුයි කොහොමඩක්ක සතියට ලක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අර ඉස්සරහ කියපු අවස්ථා තුනේ වගේ මෙතනදිත් මතක් කරගන්න වෙනවා. අර වගේ චක්‍රය හනුව බලනකොට ගොරෝසු වශයෙන් මූල ධර්මානුකූලව හඳුන්වා දීමක් වශයෙන් නාම රූපයන්ගේ අට ගැනීම පෙන්ලා දෙන්න පුළුවන්. ඒක ගොරෝසුලාංක අවස්ථාව වශයෙන් නමුත් සූක්ෂම වශයෙන් බැලුවොත් ක්ෂණ භංගුර වශයෙන් බැලුවොත් හැම චිත්තක්ෂණයකම මේ නාම රූපයන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා. ඒක හරියට කියනවා නම් අපි පසුගිය දවස් දෙකේ හැකි තරම් උත්සාහ කළ පරිදි ඒ ඒ උපාදාන ස්කන්ධ පහ හැම අත්දැකීමක් පාසාම හැම සංසිද්ධියක් පාසාම හැම ඉරියව්වක් පාසාම පහළ වෙමින් පහළ වෙමින් සිද්ධ වෙනවා. ඒකේ සම්පතියක් තමයි අපි භවය ඇතිකරන හේතු වෙන්නේ උපාදාන ස්කන්ධයේ සම්පතියක් කියනවා. අන්නේ පහළ වෙනකොට මේ රූප උපාදානය කරන ගතියක් රූප ලෝකයේ ඉන්න සත්‍යය තුළ තියෙනවා. ඒ උපාදාන කිරීමට ගන්නා රූප උපාදාන වෙන්නේ හට ගන්න හැටි නොදක්කොත්. හට ගන්න හැටි දැක්කනම් ඒක මේ අල්ලගත්තත් බදාගත්තත් මම කියාගත්තත් නැතත් ඒක ඇති වෙන ක්‍රමයේ විනාශ වෙන ක්‍රමයේ සහ නැති වෙන ක්‍රමය කිසිසේත්ම අල්ල බදා ගන්න කෙනාගේ වශයේ පාත් ගන්න බෑ. ඒක සිදු වෙන්නේ ඒ ඍතු ඥානයක් අනුවයි න්‍යාම ක්‍රමයකට හේතුඵල ධර්මයකට පටිච්චසමුප්පන්න ක්‍රමයට ඒ ඡාය රූප ධර්මයන්ගේ පහළවීම ඒ වගේම ඒකෙම ප්‍රතිබිම්බයක් තමයි රූප ධර්මයන්ගේ අෂ්ටාංගමය ගෙවී යෑම හරියට දැක්කනම් ඒ කොටස මගේ මේ කොටස මගේ නෙවෙයි කියලා ඒ අජත්ත බයිද්දා ભેදයක් හදන්න බෑ. මොකද හැම වෙලාවෙම සවිඥානිකව අවිඥානිකව ඇතුලේ සහ පිට අනන්ත ප්‍රමාණ රූප පහළ වෙමින් අනන්ත ප්‍රමාණ රූප ගෙවෙමින් පවතිනවා. ඒක අපි ජීවත් වුණත් නැත්නම් සිද්ධ වෙනවා. අපි නිවන් දැක්කත් නැතත් සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් යම් කොටසක් මගේ කියාගෙන යම් කොටසක් මගේ නෙවෙයි කියාගෙන අපි අජත්ත බහිද්දා ભેදයක් හදාගන්න. ඒ බෙදාගත්තට පස්සේ අපිට දුක පිණිස පිහිටන්නේ අපිට කරදරේ පිණිස පිහිටන්නේ අපිට මානසික ආතතිය පිණිස පිහිටන්නේ මේ මම කියාගත්ත රූප ටික විතරයි. කවදාකවත් එහෙම අල්ලාගත්තේ නැති රූපෙකින් දුකක් එන්නේ නැහැ. ඒ නිසා අපි අල්ලන්නේ රූප කියලා දුකක් කියලා කියන්නේ. දුකක් අල්ලන්න රූප නැතුව බෑ. ඒ නිසා අපි රූප දඩමීම කරගන්න. දඩමීම කරගෙන අල්ලගත්තට අල්ලන අල්ලන දේ ඒ දුකක් බවට බවට සර්වච්ඡ දේශනාවේ කියවෙනවා. ඉතින් ඒ බව සර්වචනාංශේ හේතු ගන්නට ওই මාළුක පුත්‍ර සූත්‍රයේදී බොහොම දක්ෂ සරල ඍජු කතා සංවාපයක් පිටපත් කරනවා. නැත්නම් ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලක් මෙහෙමනවා. ඒ සූත්‍රයේ සංයුත නිකායම සඳහන් වෙන්නේ මේ තියෙන කිංසුක සූත්‍රයට ඉස්සල්ලා ඒ සංයුත නිකාය හතරෙන් කොටස වේදනා සංයුත්තේ සලආයතන සංයුත්තේ සඳහන් වෙන සූත්‍රයක්. නමුත් මාළුකපුත්තු සූත්‍රය කියන නාමයෙන් තව සූත්‍ර රාශියක් තියෙනවා. මම මේ වෙලාව උද්දෘත කරන්න හදන්නේ සාධක සූත්‍රයක් වශයෙන් ඒ සංයුතනිකාය සඳහන් ආලෝකපුත් සූත්‍රය. ඒකේ කතාව මෙහෙම යන්නේ පාණිකපුත් කියලා වයසට ගිය පැවිදිච්ච වයසට කියලා පැවිදිච්ච ස්වාමීන් වහන්සේ නමක් සර්වචනාංශ විවේකීව හම්බෙලා කතා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම කැමති විවේකීව එක කලස් වෙලා උදේකලා වෙලා භාවනා කරන්න ඒ සම මෑතකට යන්නයි කල්පනා මට කර්මා කළ කමඨානක් දෙන්නේ කියලා. ඒතර අරුවචනාංශ කියනවා මෙච්චරක්ම කියලා තියෙදි කරුණු කාරණා තවත් එක එකන ඇවිල්ලි වල තන්තනියව කමඨාන් සුද්ධ කරන්න කමඨාන් වල ඊළඟ පටන් අර ගන්නවා. ඉතින් මේ උඹ නාකියා මෙහෙමනම් තරුණ කෙනෙක් කොහොම කියන්න පාද කියලා. ඒකට ඕනතරම් කරුණු තියෙනවා අපි ආල නැහැ ස්වාමීන් වහන්සේ දැන් ඔබ හොඳටම බණ අහලා තියෙන නාකියා දැන් ඔබත් ඇවිල්ලා වට මෙහෙම කරදර කරනවා කියලා අර පළවෙනියෙන්ම නිකම්ම දෝත්සහයි කරන්න වගේ ආගේ ආඩම්බරේ පෙන්වන්න වගේ බෑ කියන්න හදනවා වගේ කියනවා මෙහෙම ඔක්කොමලා අහන්න පටන් අරගත්තොත් අලුතෙන් එන ශ්‍රාවකයෝ නාමකයෝ කොහොම කරයිද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. අතු කෙරුවට මොකද අතාරින්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ පුත්‍රයන්ට ප්‍රශ්නයක් කරනවා. යංකින්ච චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත බොබ්බන්න පස්සතේන පස්සිසන්ති අත්තිමේ තස රූපස්ස එවංවා තණ්හාව. අචන්දංවා පේවංවා කිය. මානුක පුත්‍රය යම් කිසි ඇහෙන් දැකිය යුතු රූපයක් මේ ලෝකේ තියෙනවා. ඔක කවදාවත් ඒක දැකලා නැහැ. දැන් මේක දකින්නොත් නැහැ. නම් මේක බලන්න උත්සාහ කරනවොත් නැහැ. අපිට මත්තර බලන්න වෙන්නේත් නැහැ. අන්නේම රූපයක් පිළිබඳව ඔබට ප්‍රේමයක් හරි ඡන්දයක් හරි කැදරකමක් හරි ආසාවක් හරි පහළ වෙනවා. දැකලත් නැහැ, දකින්නෙත් නැහැ, බලමිනුත් නැහැ, බලන්න වෙන්නේත් නැහැ. මේ චක්කු විඤ්ඤාණ රූපයක් කියන්නේ වාත රූපයක්. ඒ කියන්නේ කහ පාටක් නෙවෙයි පාටක් වගේ එකක් නැත්තම් හතරස් ලවුණු හැඩයක්. මේම දෙයකින් අපට ඡන්දයක් ප්‍රේමයක් රාගයක් පහළ වෙන්නේ කියලා. එතකොට මාළකපුතු සාංශ කියනවා නෑ කියලා. ඊට පස්සේ අහනවා ඒ වගේම කණෙන් ඇසීච්ච සද්දයක් තියෙනවා අහලත් නෑ අසමිනුත් නෑ ඇහිමිනුත් නෑ අහන්නෙත් නෑ අහන්න වෙන්නෙත් නෑ. එහෙම සද්දකින් එහෙම සද්දයක් විශේෂකට කැමැත්තක් අකමැත්තක් මනාපයක් ප්‍රේමයක් ඡන්දයක් පහළ පහළ වෙන්නේ. නැත්නම් කෙලෙසක් පහළ වෙන්නේ නැහැ. ඉති පුත්‍ර ජනච මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ රූප ධර්ම පහම මතක් කරලා පෙන්නනවා. හැම එකකින්ම මානුක පුත්‍ර ස්වාමීන් වහන්සේ නැචාතුතර දෙන්නේ. එම රූපකින්, එම ශබ්දකින්, එම ගන්ධකින්, එම රසකින්, එම භාෂකින් මනාපයක් පක්කමැත්තක් කෙලෙසක් පහළ වෙන්නේ නැහැ. ඉතින් මේක ඉදිරිපත් කරලා මේ සූත්‍රයේ සාධකයක් වශයෙන් ඉදිරිපත් කරලා ඒ මාසි සායද ස්වාමීන් වහන්සේ සඳහන් කරන මේක නොකියුවට එහෙනම් කෙලෙස් පහළ වෙන්නේ මේ දැන් දකිමින් තියෙන රූපෙන් පමණයි. දැන් අහමින් ඉන්නවනම් ඒකෙන් තමයි. ඒ නිසා මේ කෙලෙස් කියන එක එහෙම නැත්නම් ඡන්දේ ප්‍රේමයේ කියලා ගන්න තෘෂ්ණාවට නමක් නේ. මේ තෘෂ්ණාවනේ දුකට හේතුව මේ දුකට හේතු වෙන්නේ මේ දැන් පහළ වෙන රූප ධර්ම පමණයි. ඒ නිසා නිවන් දැකීම සඳහා භාවනා කළ යුත්තේ මේ වර්තමානයේ පහළ වෙන රූප සඳහා පමණයි. අතීත දේවල් වලින් කාදාකත් කෙලෙසයක් උපදින්නේ නැහැ. ඒව ගැන භාවනා කළේවා දුර්වං කරුවයි කියලා නිවන් ලැබෙන්නේ නැහැ. මොකද ඒ කෙලෙස් තියෙන දා තමයි නිවන තියෙන්නේ. කෙලෙස් කියන අවබෝධ වෙනවා තමයි නිවන ලබන්නේ. ඒක නිසා අපි ඒ තර්කයේ බුදුහාමුදුරු පෙන්වන්න හදන මේ සූත්‍රයෙන් පෙන්වන්න හදන මේ කාරණා තේරුම් ගත්තොත් මේ කෙලස් කියන එක අපිට වද දෙන්නේ පීඩිගය වෙන්නේ ඝර්ෂණයක් උපදවන්නේ අසහනයක් උපදවන්නේ මානසික පීඩක ඇති කරන මේ වර්තමාන මොහොතේ ඒක පිළිබඳව ශක්තිමත් වෙලා මම දැන් මෙතන කියලා හොඳ අප්‍රමාදී බවක් හොඳ එලඹ සිටි ගතියක් හොඳ 100ක් පවත්නවා නම් ඒ චිත්තක්ෂණේ කෙලස් ඔක්කොම අහෝසි වෙන බව. නැත්නම් අලුතෙන් කෙලස් පහළ වෙන්නේ නැහැ, කර්ම පහළ වෙන්නේ නැති බව. තේරුම් ගත්තා නම් ඕන කෙනෙකුට වෙනවා බුසල් ගණන්, ටොං ගණන් කෙලස් උපදවලා තිබ්බා. මේ චිත්තක්ෂණය පුළුවන් කෙලස් වලින් මිදෙහිතව පවත්තා. ඉතින් මේ නිසා පේනවා එහෙමනම් මේ චිත්තක්ෂණ දිගට පවත්නවා කියලා කියන්නේ මොන ක්‍රමයකට හරි අපි හිතමු. එහෙනම් කෙලෙස් නැති ජීවිතයක් ගන්න පුළුවන්. ආනන්තරිය අකුසල කර්මයක් කළා නැත්නම් මොන්න තරම් මෝහ පටල තිබුණත් මෝහ පටල කියන්නේ කල් බැඳිච්ච කෙලෙස් කුණු තෙල් මායම. එච්චර දීපක් කපන්න පුළුවන්. ඉතින් මේක මොන්න කෙනෙක්වත් කිව්වට පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ හරි ආසයි මට ගොඩක් කෙලස් තියෙනවා කියලා කෙලස් අයිතිවාසිකමට නැත්තම් කෙලස් account එකට අයිතිවාසිකම් කියනවා. කිව්වොත් එහෙම නෑ මේක මකන්න පුළුවන් මේක පැන්දල්ලි දක්වා එකක් ඉරේසරකින් මකන්න පුළුවන් කියලා අයියෝ බෑ මගේ පර්මනන්ට් මාකර් එකකින් දාලා දෙන්නේ මේක නම් මකන්න බෑ කියලා. ඉතින් එයා හරි ආසයි ඒක මට ගොඩක් කෙලස් තියෙනක මකන්න බෑ මම පිටවන්න ඕනේ මට ඒක දුක් විඳවන්න ඕනේ ඒක මගේ ඒක මම මේක මගේ ආත්මය. හොඳයි නම් බබාට කරගෙන විදවණ එකයි තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. බුදුසන්නාංශ මතක් කරන්නේ මේක හරියට තේරුම් කරගත්තොත් කොට දාන තියෙන මේ මොහොත විතරයි මේ මොහොත කොට දැම්මනම් ඔක්කොම කොට දැම්මා. මේ මොහොත කොට දැම්මේ නැත්නම් ආයශරයක් සම්පූර්ණ කෙලස් කොට තියෙනවා. මේක හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. මේ වගේ පිරිසක් එක්ක නම් ටික අරන්ඩු කෙරුවට කමක් නැහැ මොකද තේරුම් ගන්න උත්සාහ කරා. නමුත් එහෙම පිළිගත්තේ නැති මේ කෙලස් නැත්නම් මේ වෙලාව අපිට එන දුක ਸਰවලදාරි දිව්‍යන් වහන්සේගේ ශාපයක් කියලා බාරගත්ත මිනිස්සෙක් හිටියොත් මේ වර්තමාන කෙලෙස් වලින් නම් චිත්තක්ෂණයක් කරන්න පුළුවන් කියලා කියන්නේ අර ਸਰවලදාරි දිව්‍යන් වහන්සේ කරන වස්ස තද නින්දාවක් වෙනවා. හොඳට ඇඟිලි ගහගන්න බැරි වෙනවනේ අපට. එහෙම නැත්නම් කවුරු හරි කියනවනම් නෑ දිව්‍යන් වහන්සේ නෙවෙයි මේ කෙලෙස් වදනේ මම්මයි කියලා. ඉතින් බුදුහාමුදුරනේ ඔබ කැමතිද මේ වගේ දුකක් උපදවන්නේ? අපි එන ඇවිල්ලා මේ පරියක බඳගෙන භාවනා කරන්න ඕනේ. අපි උපදව ගත්තයක් නෑ. මේක අපි උපසපේකුත් නෙවෙයි, අනුන් කරපු දෙයක්කුත් නෙවෙයි, හේතු බල ධර්මෙ නෙවෙයිලා තියෙන්නේ මෙන්න මෙච්චරයි කියන්නේ. නයිදං අත්තකතම් පිම්බං නයිදං පරකතං අගම් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගාට දුද්දති. මේ විඳවන විඳවිල්ල නයිදන් අත්තකතම් බිම්බම් මම විසින් ප්‍රතිබිම්බයක් කරනව ලද ප්‍රතිබිම්බයක් නෙමෙයි. මොකද එහෙමනම් මේ කුණු කන්දලෙම අවන්නේ. මම වගනම් මවාගන්නේ මයිකල් ජැක්සන් වගේ නැත්නම් ওই කවුරුහරි හොඳ නළුවෙක් වගේ හොඳ ලස්සන එකක් මවාගත්තට පස්සේ ඉතින් මොකක් ප්‍රශ්න විශේෂනවනේ. නමුත් මේක මවාගත්තේ මේක මවාගත්තා නම් මේක හැඩවැඩ කරන්න ඕනේ නැහැ. මේකෙන් එකක් අපිට වෙන්න ඕනේ නැහැ. දානි දාන්න ඕනේ නැහැ නේ. ලස්සන මවාගන්න තිබුණානේ. ඒ නිසා බුදුහාමුදුරු කෙනෙක් තමන්ම ඔපෙකුත් නෙවෙයි. නයිතම් පරකටන් අගන් කවුරු කරපු හොනියමකුත් නෙවෙයි. බුදුනාථ කැමති නැහැ මේ ශරීරයෙන් පිට ඉන්න සර්වබලධාරී දිවියෙක් තේරුම් ගන්න. හේතුපරිත සම්පූතා. හේතුපර ධර්මය අනුව සිද්ධ වෙච්ච දෙය. හේතු බංගා නිරුද්ධති. හේතු බින්දපං. ඒකට මේක බංග වෙලා යනවා. දුක නැති වෙලා යනවා. අවෝසි වෙලා යනවා. ඉවර කරන්න පුළුවන්. චිත්තක්ෂණයක කරන්න පුළුවන් නම් එච්චර තමයි. ඉතින් ආයේ චිත්තක්ෂණ තමයි දිගට පාත්තම තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවක් නැත්නම්ගේ භාවනා වැඩමුළුවක එහෙම නැත්නම් මේ වගේ සීලක පිටලා අපි කරන්න හදන එක චිත්තක්ෂණයකට හරි මේක පේරන්න පුළුවන් දෙ කියලා බලන්න. පුළුවන් නම් එහෙනම් තියෙන ඒ චිත්තක්ෂණේ වැඩ දෙකයි. මේක පෙන්වන්න ගියාම එහෙම නැත්නම් මේ මේ දා මෙතෙන් දෙනකන් තර්කේ නගරනවට පස්සේ මේක පැවැත්වීම පිළිබඳ විස්තර කරනකොට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ නිවනේ නිවීම දේශනාව කරනකොට කිව්වා. මෙන්න මෙහෙම කතාවක්. අපි දන්නවා කඩුවක් අරගෙන වතුර කඩකට ගැහුවොත් කඩුව ගහනවත් එක්කම වතුර කඩ දිපෑ වෙනවා. ඒත් එක්කම නැවත එකතු වෙනවා. ඒක හරියට අපි චිත්තක්ෂණයකට සතිමත් වෙනවා. ඊගාව චිත්තක්ෂණය ආයෙත් සතිය නැති වෙනවා. ආයශර චිත්තක්ෂණයක් පිටවනකොට ඒ චිත්තක්ෂණ කියලා කියන්නේ වතුරට දෙබෑ වෙන්න ගැහුවා. අඩියට යනකම්ම ගැහුවා වතුර දෙබෑ වුණා. නමුත් ඊගා චිත්තක්ෂණේ ආය වතුර එකතු වෙනවා. ඒකෙන් පේන තියෙන කඩුවෙන් කපන්න පුළුවන්. නමුත් වතුර තියෙන ගතිය කාය හා වෙනවා. නමුත් මේකේ අපේ මහාවංශයේ සඳහන් වෙන සාසිද්ධියක් තියෙනවා. විජේපරජුරෝ සොලි රටට ගිහිල්ලා සොලි රට ජය අරගෙන සොලි රටෙන් 20000ක් සොලි ෂෙබළු ජීවග්‍රහයෙන් යුද හිරකරුවන් විතර ලංකාවට අරගෙන ආවා කියලා. ඉතින් මේ සිද්ධිය කරනකොට ලංකාවේ හිටපු සෙනඟ ඉන්දියාවට ගිහිලා තියෙන පයි. ඉතින් ඒකට පොක් සමුද්‍ර සංඝහරා යන්න ඒ කාලේ ඉඳලා තියෙනවා නීල මහා කියලා මහා යෝධෙක්. එයා දබන කිල්ල උඩට උස්සලා ඒකට චක්‍රායුධය කියලා ආයුධයක් අරගෙන වලල්ලක් වගේ කරකොල කරකොල කරකොල කරකොල එක Java කවල මහමූදට ගහපුවාම මහමූද දෙබෑ වුණාලු 20000ක් සෙනඟ යහපැත්තට යනකම් ආයේ මහමූද එකතුනේ නැහැ කියලා අපේ මහා වංශය සඳහන් කරලා තියෙනවා. ඊයර ගහපු ගැහිල්ලේ හැරට මෝත කඩුවකින් වගේ ගියා දාපුවාව නෙවෙයි දෙබෑ වුණාලු රජු රෝගනේ මහා සෙනඟ එකොටට යනකම්. අන්නේ වගේ අපේ සතිය සුපතිට්ඨිත සතියක්. අඛණ්ඩ සත්‍යයක් පාඩපත් වුණාට පස්සේ ඒක එක චිත්තක්ෂණේ විනාඩියක් දෙකක් වහා පාත්තන්න පුළුවන්. අනේ පවත්තන වෙලාවේ පේනවා ඒ චිත්තක්ෂණේ. ඉතින් හොඳට ගැඹුරට පස්සේ අඩු ගානේ මූල කර්මත්තානේවත් නැහැ. මූල කර්මත්තානේ කියන පට වියාපෝතේජවත් නැහැ. මේ කයක් තියෙන බව තේරෙන්නේ නැහැ. වෙන දෙයක් අපේක්ෂාවකුත් නැහැ. ඒක ළමාට විනාඩිය දෙක තුන පවත්වන්න පුළුවන්. අන්නේ චිත්තක්ෂණ ටික නැතයි කාලපරාසය ගත්තොත් ඒ කාලපරාසය ඇතුළත දුකකුත් නැහැ විඳින්නෙකුත් නැහැ. මේ දුක නැති බව කියන අත්දැකීමක් තියෙනවා. ඝර්ෂණයක් නැහැ, මානසික අසහනයක් නැහැ, පීඩාවක් නැහැ, වක්කත් නැති අත්දැකීමක් තියෙනවා. නමුත් විඳින්නෙක් නැහැ. අහන්නේ ඒ වෙලාවේදී ඒ වගේ தත්වයකට එනකොට මේ හතර මහා ධාතුන්ගේ නැති අවස්ථාවක් හිස්තරක් දක්ව ගන්න පුළුවන්. ඒ චිත්තක්ෂණයට එළඹෙන වෙලාව වෙනකොට හිස්තනට ඒහුදේ කලාවට ඒ නිසා එනකොට රූප ධර්මයන්ගේ ගෙවි යන අත්ංගමේ බලා ගන්න පුළුවන්. රූප ධර්මයේ වලිගය ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා නොදැනෙන තැනට ගියාට පස්සේ ඔන්න තමන්ට තියෙන ලොකු ඉඩපාඩුවකට ආව ලොකු විවේකයට ආව ලොකු හුදකලාවකට ආව ලොකු පිරිචිගතයකට ආව ලොකු සිතේ සාන්තියකට ආව ගොඩක් වචන තියෙනවා ඊට පස්සේ මේක ඉඳලා විනාඩියක් ඉඳලා දෙකක් හිටියලුමක් හිටිය ඊට පස්සේ ආයෙ සද්දයක් මාර්ගයෙන් හෝ වේදනාවක් මාර්ගයෙන් හෝ ඔන්න රූප කලාප පහළ වෙනවා රූප කලාප කියන වචනේ කියවල සමා වෙන්නේ ඒක මගේ අතින් කියවෙන්නේ නැති වචනයක් ආයත් ඔන්න හතර මා ධාතුන් පහළ වෙනවා. එතකොට කෙනෙකුට බලා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ විවේක ස්ථානයක් අත්දකලා තියෙන කෙනෙක්. මොකද අනුගාණේ විදිහට එළඹෙන කෙනෙකුට කියන්න පුළුවන්. ඒක එළඹෙන්නේ එහෙම එහෙම තැනකට යන්නේ ඒ රූප ධර්මයන්ගේ සහමාරයත් එක්කලා. ඊට පස්සේ ඒකේ හමාර වෙන්නේ විවේකේ හමාර වෙන්නේ නැවතත් රූප ධර්මයෙන් පටන් ගන්න එක. ඒ පටන් ගන්න රූප ධර්මිනුත් එකම ඒවා සම්බන්ධ වේදනා සංඥා සංස්කාර විඥාන පහළ වෙනවා. ඒ වගේම ඒකට ඒ ඒ ඒ විවේකයට එනකොට ගෙවෙන රූප ධර්ම වලදී ඒවට අදාළ වේදනා සංඥා සංකාරත් ගෙවිලා යනවා. නිසා යම් කිසි කෙනෙක් කඩුගාන මේ රූප ධර්ම දිගේ භාවනා කරගෙන ගියත් එතන කායන පශනා කරගෙන ගියත් කායන පශනා හරහා කියන ගැඹුරටම යන්න පුළුවන්. ඊළඟ ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මේක මේක තියෙන අවස්ථාව මේක සියුම් අවස්ථාව මේක නැති අවස්ථාව එනති අවස්ථාවට යනකොට රූප ධර්මයෙන් දැක්ක දැක්ක දැන දැන ක්ෂය වෙනවා වැය වෙනවා විරුද්ධ නිරුද්ධ වෙනවා ගිවි ගිවි යන ලක්ෂ කෝටි වාරයක් දැක්කොත් හොඳට තේරෙනවා ඒ ඇචිතන ඉඳලා නැත්තන දක්වාම බලාගෙන ඉන්න පුළුවන් එහෙම නැත්නම් බොහොම හිට ගන්න විදිහට කියත හැකියි රූප ධර්ම ඇති කොට තියෙන සතිය රූප ධර්ම නැති වුණත් පැටෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් කියලා ඒක හරියට කියනවා නම් බයිසිකල් එකේ හැන්ඩල් දෙකම අල්ලගෙන පදින්නත් බැරුව හිටපු කෙනා හැන්ඩල් දෙකම අල්ලගෙන පදගෙන යන ගමන් හොඳට පුරුදුනොත් අත් දෙකම අතහැරලා බයිසිකල් හැන්ඩල් එක අතහැරලා බැලන්ස් එක ගෙනියන්න පුළුවන්. ආධුනිකයෙකුට හිතා ගන්න බෑ. ආධුනිකයෙකුට අත් දෙකමුත් අල්ලන්න තව කෙනෙකුත් අල්ලන්න ඕනේ. බයිසිකල් එක පුරුදු වෙන. ඒ වුණත් බයිසිකල් එක හැන්ඩල් එක අල්ලන්නේ බයිසිකල් එකටත් වැඩිය අත් දෙක දඬු කරගෙන. අරක යකඩ මේක වාහනේ වගේ තියලා තමයි අල්ලගෙන බයිසිකලෙක පුරුදු වෙන්නේ. නමුත් පුරුදුනාට පුරුදුනාට පස්සේ ඔක බොහොම සෑහලුවට ඒ කාතින් හරි අත් දෙක මත ඇරලා හරි යන්න පුළුවන්. යායක මේට නමනකොට බයිසිකලෙ මේ පැත්තට හැරෙනවා මේ පැත්තට නමනකොට මේ පැත්තට හැරෙනවා බංගුවක් උනත් ගන්න පුළුවන්. ආනි වගේ මේ සතිය මේ රූප ධර්මයන්ගේ හට ගැනීම දකින්න, ගෙවන් කිරීම දකින්න කියන එක ඒක ජීවිතේ පහළ වෙන අවස්ථාවටම සම්බන්ධ කෙරුවොත් ඔක බරපතල වගකීමක් වෙනවා කරගන්න බැරි දෙයක් වෙනවා. ඒ ධර්ම ඉගෙන ගැනීම නිවනට තුරු දෙන එකක් නැහැ. ඒත් ඒකේ සූක්ෂම අවස්ථාව ගත්තොත්, ඒකේ ක්ෂණික අවස්ථාව ගත්තොත්, ක්ෂණබංගුර අවස්ථාව ගත්තොත් කෙනෙකුට ඒක අත්දක ගන්න පුළුවන්. ඒ අත්දක ගන්න විතරක් නෙමෙයි, ඒකට ගියාට පස්සේ හම්බෙන සාන්තිය. ඒකට ගියාට පස්සේ හම්බෙන ඒ කෙලස් නැති ගතිය, ඒ වගේම ශික්ෂණයේ තියෙන යන්න පුළුවන් ගතිය ඊට පස්සේ අපිට පිරිච්ච ගතිය ඊ ආකාරයෙන් දැක්කොත් ආ මෙහෙමම තමයි බුදුහාමුදුරුවෝත් අත්දැක්කේ. මෙහෙමම තමයි ලෝකේ පහළ වෙච්චම රහතන් වහන්සේලා මේක අත්දැක්කේ. මෙහෙමම තමයි සියලු මාරයන් වහන්සේලා මේක අත්දැක්කේ. මෙහෙමම තමයි මටත් යන්න ඕනේ. වෙන පාරක් නැහැ. නමුත් ඒක දකින්න දන් දීලා බෑ. කොච්චර දන් දීලා පින්කම් කරුවත් මේක කරන්න බෑ. කොච්චර සිල් රැක්කත් ඒ සීල සමාධියකට තුඩු දුන්නේ නැත්තම් මෙතෙන්ද බෑ. කොච්චර සීල සමාධියක තිබ්බත් ප්‍රඥා භාවනා කරේ නැත්තම් චින්තාන බෑ. ඒ වගේම කවුරු හොඳ දක්ෂ වෙව නැත්තම් හොඳ පිං ඇති කෙනෙක් ආශිර්වාද කරුවයි කියලා අපට මේ රූපයන්ගේ හට ගන්න දකින්න ලැබේවා. නැතිවීම දකින්න ලැබේවා කියලා මොන්න තරම් බලවත් කෙනෙක් ආශිර්වාද කරා මේක ආශිර්වාදයෙන් ගන්නත් බෑ. ඒ වගේම ත්‍රිපිටකයේ සම්පූර්ණ කටපාඩම් කරා. අටුවා ටීකා සහිතව මේක නෑ. ඒ වගේම තමන්ගේ ගුරුවරයා මේක නිවන් දැකලා තියෙන එක අත්දකලා තියෙන කියලා ගුරුවරයාගේ පිටිපස්සේ ගිහිල්ලා ඒක අත්පා මෙහෙවර කරගෙන කොච්චර කාලෙ හිටියත් මේක අත්දකින්න බෑ. ඉතින් තමන් විශ්ීම කළේ. කෙරුවොත් ඕනම කෙනෙකුට තේරෙනවා අපි මෙතෙක් කල් රූප කියලා දැකලා තියෙන රූප වල පිටකොන්ද විතරයි. මුල දැකලත් නෑ අග දැකලත් නෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා පිටකොන්ද දැකපු එක නිසා තමයි අපිට ඒ හරහා මුලට යන්න පුළුවන් පාරක් හම්බ වෙන්නේ. ඒක හරහා තමයි වලිගේ පැත්තට යන පාරක් හම්බ වෙන්නේ. එන්නේ එන්නේ එන්නේ වා. නියම් කබරදෝගේ වගේ, කිපුලෙක් වගේ දෙපැත්තට යන්න යන තුනි වෙනවා. එනතම් අපි ඔය ප්‍රස්ථාරිකන ගන්නකොට බෙල් ෂේප් කර්ව් කියලා කියන්නේ ඔකට තමයි. ඒකේ මුදුනත අපි දකිනවා. ඕනම දෙයක් මතුවලා ගොරෝසු වෙලාවේ දකිනවා. ඒ දකින දේ තියෙන අඩුපාඩු නිසා සුවිසුද්ධ නැතිකම නිසා තමයි අත්මේ රූප පිළිබඳව විවිධ මත විවිධ රුචි අරුචිකං විවිධ පෞරුෂත්ව ලක්ෂණෝ පහල කරගෙන මම පොහසත් මම දුප්පත් ඔබ කළු රූපසහිත කෙනෙක් මම සුදු රූපසහිත කෙනෙක් උඹේ අම්මා කල්ම කල්ලොයි උඹේ තාත්තා සුදුව සුදුයි මම නලම උඹ නලවන මමත් මම කල මම මම මමත් කල් උඹ විතරක් තලෙල්ලොයි කියලා ඒ ඔක්කොම තෝරන්නේ ওই රූප පහළ වෙනකොට වගේ කිසිම වෙනසක් අම්මා පහළුනේ තාත්තා පහළුනේ නලවන මම පහළුනේ තලෙල්ලු උඹ උඹ උනත් පටන් ගන්න තැන දැක්කනම් ඕකේ මොනම වර්ග ભેදයක්වත් නැහැ ඒක නොදැක්ක නිසා දකින්නකොට ඒක වර්ණ ගැන්විලා තිබුණ නිසා අපි වර්ණ අනුව තෝරනවා. පොහසත්කම් අනුව තෝරනවා. ඒ ඔක්කොටම හේතුව මේක මුල දැකම නැති. නිසා යම් කිසි කෙනෙක් කරන ස්පර්ශ ආයතන පහළ වෙනකොට නැත්නම් උපාදාන ස්කන්ධ පහළ වෙනකොට අමාරුයි කියලා මේකත් ඒ උත්තරේමයි. නමුත් වෙනත් පැත්තකින් කරලා දෙනවා. හොඳයි. එහෙමනම් එච්චර මයි ළඟ දැනුමක් නැහැ. එච්චර මට මූල ධර්ම දැනුමක් නැහැ. මම දන්නෙත් නැහැ. අයම නම් මේ හතර මහ ධාතුන්ගේ පහළ වීමක් ආස බලන්නේ. ඒක කරන්ඩ අපේ හිත ස්වභාවයෙන් මේ මුල බලන්න යන්නෙම නැහැ. ඒක සාපයක්. ඒක දරුවත් යන පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා කවදාකවත් මේ කාම ලෝකේ ඉන්න සතෙකුට පු탁 ජනේකුට ගැලවම තියෙන මේක මුල බැලිල්ල අග බැලිල්ල කියන හිතක්වත් කවදාකවත් පහළ වෙන්නේ නැහැ. එයාට තියෙන්නේ පහළ වෙච්ච රූපේ අභිරමණය කරන එක තමයි. ඒක මම කියාගන්න එක. මගේ කියාගන්න එක. මගේ ආත්මය කරගන්න එක. ඒක නිසා අභිවදති අභිරජ අභි නන්දති අජ්ජෝ සායතිත්‍තති. අභිනන්දනය කරනවා මට හම්බෙච්ච රූප මෙහෙමයි මගේ බබාගේ රූප මෙහෙමයි අම්මගේ රූප මෙහෙමයි ගුරුවරයාගේ රූප මෙහෙමයි රටේ රූප මෙහෙමයි ඉතින් ඒ ටික අල්ලගෙන ටික අභිවද අභිනන්දනය කරනවා ඊට පස්සේ අභිවදනය කියන එක එකනට කියන යනවා කියා කියාපාන ඔයාගේ නම් මෙහෙමයි අපේ නම් එහෙම නෑ මෙහෙමයි ඒක ඇත්තටම අභිනන්දනය කරනකොට කිසි සුද්ධියක් එන්නේ නැහැ කියන්න නැත්තම් කියමනට තමයි ඉතින් අපි කොච්චර වේදම් කරන්නේ කියන්නේ කියාපෑම ඊට පස්සේ අජෝසාය චිත්තති මේ රූප වලට බැසගෙන ගේකට ගෙවදින් නැසේ ඒක ආඩම්බරයක් කරගන්න. ඒක තමන්ට රම්බුවක් කරගන්න. මල් මාලයක් කරගන්න. උතුන්නක් කරගන්න. ඉතින් මේ මේකේ ඉන්න තාක්කල් මේ අභිවදති, අභිනන්දති, අජෝසාය චිත්තති කියන ඒකට රිංග ගන්න තාක්කල් කවදාකවත් ඒ රූපේ මුල බලන්න බෑ. ඒක හරියට කියන්න තියෙන්නේ මේ ලෝකෙම මේ දිව්‍යඥාන්සේ කියලා පිළිගන්න කෙනෙකුට යන්නක මුල දැක්කොත් දෙයියෝ නැහැ කියලා බලනවා කියන එක ආපතර වැඩක්. ඒක දේව ධර්මයට පාපතර වැඩක්. පාහර වැඩක්. කදාකත් යමුති නැහැ. මේ දේව නිර්මාණවාදයේ තියෙන කෙනා මේ රූප ධර්මයේ මුල දකින්න. මොකද මුල දකින්නකොට පේනවා කොච්චර කල් බැලුවත් එමෙ අංකාර දෙවි කෙනෙක් අහුවෙන්නේ. ඉතින් ඒක අපි අපි කියන දේවවාදීන් කියලා. දේවවාදීන් නෙවෙයි බෞද්ධයා වුණා ඒ බෞද්ධයා වුණත් ඒ පහළ වෙච්ච රූපේට මම කියා ගන්නා තාකල් මගේ කියා ගන්නා තාකල් මගේ ආත්මේ කියන තාකල් අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍ත්‍ති කියන මොනවා හරි කියලා තාකල් යාර කදාකවත් මූල ධර්මානුකූලව නැත්තම් දාර්ශනිකව මුල බලන්න යන්න හිත දෙන්නෙම නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා ප්‍රයෝගයෙන් සම්‍යක් ප්‍රයෝගයකින් මේ ධර්ම වල මුලට ගෙනියන්න. ඉස්සල්ලාම කියනවා මම මේ දැනගන්න ඕනේ Tamanda ගැලවුම තියෙන්නේ පිටුදු දර්ශනය තියෙන්නේ සම්මා දිට්ඨිය තියෙන්නේ පුරුදු දර්ශනය තියෙන්නේ මේ පහළ වෙච්ච රූප බැලුවම නෙවෙයි. ඒක නැතුවත් බෑ නමුත් ඒ රූප පහළ වෙන හැටි මුල දකින්න ඕනේ. ඒක නිසා සර්වචරණ කියන පහළ වෙච්ච රූපවල දැන් තමයි ප්‍රසිද්ධිය පකටව අත්දැකීමක් වශයෙන් සංසිද්ධියක් වශයෙන් ඒ නාම රූපේ රූප කොටස අත්දකින්නවා. ඒ අත්දකින්න රූප පුළුවන්තරම් වර්ගීකරණය කරන්න මේක ප්‍රයෝගයක්. හම්බෙන හම්බෙන රූප වර්ගීකරණය කරන්න. ඒ වර්ගීකරණය කිරීමේදී මහා පාලවෙච්ච රූප පිළිබඳව වශීභාවයක් පහළ වෙච්ච රූප පිළිබඳව සිද්ධි කිරීමක් අතේ අරතර ගැනීමක් කරනවා. ඒ නිසා සබෝචන්සේ සඳහන් කර තිනවා මමත් මේ සෙල්ලම කරා. මේ රූප ධර්මයන්ගේ තියෙන්නේ 11 ආකාරයක් විතරයි. මොන්න જાතියෙන් බලවත් තියෙන 11 ආකාරයක්. පරමාර්ථ පැත්තෙන් බලනකොට ඒ නිසා හම්බෙන හම්බෙන රූපේ මේ 11 ආකාරයට අනුව තමයි පහළ වෙන්නේ. උඹ ඒ නිසා රූපේ බලනවට අමතරව මේ 11 ආකාරයක් බලපන්. බුදුජානන්සේ සඳහන් කරනවා මේ රූපවල අර මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට පෙන්වන්න හදුවා වගේ මේ වර්තමාන කියලා එකක් තියෙනවා. එළඹ සිටි රූපේ. නමුත් පුතත්ජනයට මේ එළඹ සිටි රූපයේ අතීත ස්වරූපයක් තියෙනවා. දැන් මම මෙතන මේ ඉඳගෙන බණ කියනවා. ඒ වුණාට මම මට මගේ පරණ මතකයකට ඊයේ මේ රූපේ කොහමද? අවුරුදු 10කට ඉස්සලා මේ රූපේ කොහමද 20කට ඉස්සලා කොහමද කියලා ඒ රූප පිළිබඳ પરම්පරාවේ සංඥාගතව අතීත රූප වර්ගයක් තියෙනවා ඒ වගේම දැන් මම හෙට මේ වෙලාව වෙනකොට කොහමද තව දවස් දෙකකින් මොකද වෙන්නේ ඉතින් අනාගතයටත් මේක යනවා එතකොට මේ හරියට පහන් දැලි පහන් කීපයක් පත්තු කරපු තැනක මොනවාරි වස්තුවක් තිබ්බා හේනලි ගොඩාක් වැටෙනවනේ ඒ වගේ මේ රූපෙට තියෙනවා අතීත හේව නැලි තියෙනවා වර්තමාන ප්‍රත්‍යක්ෂය තියෙනවා අනාගත හේව නැලි තියෙනවා ඒ නිසා මේ රූපේ අතීත අනාගත වර්තමාන කියලා කාලමානයට අනුව තයෝ අද්ධා මාන තුන වැටෙනවා අතීත රූපත් වර්තමාන රූප අනාගත රූප කියලා. ඒ වගේම සමාන රූප සමාන රූප තියෙනවා ඊටාත්ම ගොරෝසුයි. ඒ ගොරෝසු බවට සාපේක්ෂව ඊටාම සූක්ෂම රූප තියෙනවා. ඒක නිසා ආස්වාද ප්‍රසආචක් රූපයක් කියලා අපි ගත්තොත් එහෙම නැත්නම් පොය පය පොලේ වදින එක රූප දෙක ගැටමක් කියලා ගත්තොත් මේ හැප්පීම ගොරෝසු එකක්ද සියුම් එකක්ද පය පොලේ වැටෙනකොට ගලක් පෑගෙනකොට ඒ ගලේ තියෙන ගොරෝසු ගතිය අපිට වැටෙනවා සියුම් වැල්ලක පය තියෙනකොට සියුම් බව වැටෙනවා කුෂන් එක කාපට් එක වෙල්වට් එක පය තියෙනකොට සියුම් බව වැටෙනවා සමහර වෙලාවට ඒ වැටහෙන ගොරෝසු සියුම් බව තියෙන සංසන්දනයේ නිසා අපිට මේක කාරණාව දැනගත්තට පස්සේ සක්මන් කරනකොට වෙනකට වඩා හොඳට අත්දකින්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස කරනකොටත් මේක ගොරෝසුට වැටෙන වෙලාවක සියුම් වැටෙන වෙලාවක කියලා දැන ගන්න පුළුවන්. ඒකේ ඒකේ චක්‍රයකුත් තියෙනවා. සාමාන්‍ය විදිහට ආනාපාන භාවනා කරනකොට දීකම් වාස සන්තෝ දීකම් අස සාමිච්ච පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමිච්ච පජානාති කියනකොට අර දීර්ඝ වාසස් වෙනකොට නාස්පුඩු පුරවාණ ගොරෝසුට වැඩ. මොකද ආනාපානයේ මේක තැම්පත් වෙනකොට මේක ෂෙන්ඩෙන්න සිුම් වෙනවා. ඒක කියන සුඛුම ආශස් ප්‍රසන්න. එහෙම කල කල කලකොලප්පම් කරන්නේ නැතුව අවුල් කරන්නේ නැතුව ඒක සුඛුමතර තත්ත්වයටපත් වෙනවා. මේ තුනම මේ සුඛම වුණත් ඕලාරික වුණත් සුඛම තරුණත් මේ රූප තමයි. ඊගාවට සමාල්ලාවට පේනවා අජත්ත බහිද්දා කියලා දැන් මේ Tamange හැම සීමා කරගෙන ඇති කොටසින් ඇතුළත තියෙනවා අපි සාමාන්‍ය සම්මතයට අජත්ත කියනවා. මේ ඇඳගෙන ඉන්න සිවුර මේ වටේ තියෙන දේවල් ඔක්කොම බාහිර තියෙනවා බහිද්දා රූප කියලා කියනවා. ඉතින් මේක සම්බන්ධයෙන් අපි අපි පරියන්කිට ගියාට පස්සේ මූලික උපදේශවල කියනවා. ඉඳගත්තට පස්සේ තමන්ගේ කය අරමුණක් කරගෙන හිත එහි පිහිටවන්න ඒ කයෙන් පිට දේවල් බහිද්දා. ඒ නිසා මම දැන් මෙතන කියලා ගත්තාම මගෙන් පිට ඒ gedara ඉන්නැත්තෝ හෝ නෑදෑයෝ හෝ සත්වාසී රූපාව හෝ මුඛා හෝ පිට වෙනවා මේක මම වෙනවා මෙතන කියලා කියන්නේ මම මේ ඉඳගෙන ඉන්නකොට මට හැප්පෙන කොටසක් ඉතින් ඔක්කොම මෙතනේ අත්තන වෙනවා. මේ දැන් කිව්වම වර්තමාන රූප. ඉතින් එහෙම යම් වෙලාවක හිත කයට ආවනම් ඒක හොඳම සාක්ෂියක් තමයි ඇතුළතට හිත ගියා කියන්නේ බහිද්ධා රූපයෙන් හිත ගැලවුණා කියන්නේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් බහිද්ධා රූපේ දන් දුන්නයි කියන්නේ. චාර පරිනිසග්ග මුත්‍ය අනාලෝත්‍ය ආගේ කෙරුවා. අතහැර දැම්මා. කාලය හැරපලා හරපලා දැම්මා. ඒ නිසා එක චිත්තක්ෂණයක වර්තමාන මොහොතේ හිත කයට ආවා. ඒක මේ ශික්ෂණයකින් දැනගෙන ගන්න එයාට ඒ චිත්තක්ෂණය මේන් පරිබාහිර මුළු ලෝකෙම දන් දෙනවා කියන අදහස් පිළිඅරගෙන තියෙනවා. යම් කිසි කෙනෙකුට ඒක බැරි නම් අර කවදාකවත් හිත ඇතුළට ගන්න බෑ. ඊතර මතක් වෙනවා ඊයේ වෙච්චව මතක් වෙනවා අනු මන් දිහා මොනවද දිහා බලා ඉන්නවද කියලා හිතනවා ඒ නිසා කවදාකවත් අතට ගන්නේ කියන්නේ යා තාම බාහිර ලෝකයේ අල්ලගෙන ඉන්නවා අල්ලාගෙන ඉන්න තාකල් චිත්තක්ෂණයකටවත් හිත ඇතුළ ගන්න බෑ මේක අනිත් පැත්තට දාලා කියනවා එක චිත්තක්ෂණයකට මුළු සංසාරේ මුළු ජීවිතේ අවුරුද්දක නැත්නම් දවසේම පරියන්තවල එක චිත්තක්ෂණයකට ඔහිච දැම්මයි කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දුන්නා වගේ එකක්. ඒක සක්විති රජ කෙනෙකුට අර කරන්න බැරි දෙයක්. එචාම මෙතෙක් දීපු දාන සියල්ලමත් හරි එක චිත්තක්ෂණයක් කය හිත ඇතුලේ තියාගෙන ඒකට සතුටු වීමත් හරි. ඒ නිසා අපි අනිත් වෙන දාන දහනම්කට දාන දෙනවා රුපියල් මෙච්චරකට දාන දෙනවා සිවුරු විච්චක් පූජා කරනවා හරක් මෙච්චරක් නිදහස් කරනවා ආදි වශයෙන් කියනවා ගණන් කරන්න පුළුවන් එක චිත්තක්ෂණයක් තමන් හිත ඇතුළට ගත්තාම දෙන දානේ ප්‍රමාණය අප්‍රමාණයි ඒක ඇත්තම දානකුත් නෙවෙයි සීලකුත් නෙවෙයි දාන සීල විතර නෙවෙයි සමාධිකුත් නෙවෙයි මේ විදිහට තේරුම් ගැනීම විපස්සනාකුත් නෙවෙයි එනිසා අපි අනිත් ඔක්කොම සිල්ලර බිස්නස් මේක හෝල්සේල් බිස්නස් එක එක වෙලාවේ ඔක්කොම තොකේ පිටින් අතහැරලා දාන්න අපි කොච්චර අගය කරනවද එක චිත්තක්ෂණයක හිත මෙතන පවත්වනයි කියන්නේ. මේක පුරුදු නැහැ කියලා හිතන්න. කොයි වෙලාවක හරි පොල් ගන්න වෙලාවක තමයි කායට හිතාව. වාහනේ කිනක ඩ්‍රයිවිං කරනකොට හරි ඉඳගෙන යනකොට හරි තමන්ගේ හිත කායට ආවා. ඉතින් වැසිකිලි කැසිකිලි කරනකොට හරි ඉස්සරහට පස්සට යනකොට හරි මලක් පූජා කරන වෙලාවට හරි පිටක් කියන වෙලාවට හරි කායට හිත ආවයි කියලා කියන්නේ. පුදුමාකාර පිං ශේෂ්ත්‍රයේ දිගේ බලන ලොකෝ පිනක්. මේක හුරු කරයි කියමිට අපිට කාගෙන් හරි අහන්න පුළුවන්. මොන අපරාධයක් කරමින් හිටියත් මොන පිනක් කරමින් හිටියත් කාටද පුළුවන් මට මගේ හිත කයට ගන්නවා කියන එකට බාධා කරන්න. එහෙම බාධා වෙනවා නම් බාධා වෙන්නේ මෝඩකම නිසාමයි. ඨකතිරුකම නිසාමයි. නොදැනීම නිසාමයි. අන්ධකාරය නිසාමයි. නැත්තම් මොන දේ වුණත් චිත්තක්ෂණයට කය ගන්න පුළුවන්. කයට හිත ගන්න පුළුවන්. මොන දඩු කඳේ ගහලා වද දෙන වෙලාවට හරි. එහෙම නැත්නම් අපි සිංහාසනයක තියලා පොිට පුදන වෙලාවට හරි. නැත්නම් අපි කාට හරි බයින වෙලාවට හරි. කවුරු හරි අපිට බයින වෙලාවට හරි. කොයි දේ කෙරුවත් එක චිත්තක්ෂණයකට මේ කයට ගන්න පුළුවන්කම මනුෂ්‍යයාට හම්බෙච්ච උරුමයක්. ඒ මනුෂ්‍යයා දන්නේ නැතික වෙනම කතාවක්. ඒක නිසා ඕන කෙනෙකුට අහන්න පුළුවන්. මේ දවස උදේ පටන් ගත්තාම හැන්ද වෙනකන් කොයි චිත්තක්ෂණයේද මූල ධර්මානුකූලව සතිය පවත්වන්න බැරි කියලා. කිසිම චිත්තක්ෂණයක් නැහැ. කවුරු හරි මට ගැව්වත් මං කාට හරි ගැව්වත් කවුරු හරි මට බැන්නත් මං කාට හරි බැන්නත් මට සැප හම්බුණත් මට දුක හම්බුණත් ඒ බව දන්නවා. ඒ වෙලාවේ කයෙහි හිත පවත්වනවා කියන්නේ මේ රූප ධර්මයක් අරමුණු කරන ඇත්තටම රූප ධර්මයක් අල්ලගෙන තියෙන්නේ. අල්ලගෙන තියෙන්නේ. අල්ලගෙන තියෙන බව දා. අල්ලගෙන තියෙන මොකද්ද? අජ්ජත්. හොඳයි අපි හිතමු මේක මෙයා කවුරු හරි පුරුදු කරයි කියලා. පුරුදු කරන ඉඳගෙන කය හිත පාත්තගෙන යන්න පුළුවන් වෙලාවක් හම් වෙනවා. හම් වෙලා ඉන්න වෙලාවේදී මේ පුරුෂයා මේ ඉත්‍ත්‍යාව හොඳට කය හිත පාත්තනකොට අපි හිතමු අපි යොමු කරනවත් මෙහෙමවත් නෙවෙයි හුස්ම ටික තේරෙන්න ගත්තයි කියලා. ඉතින් අපිට තේරෙනවා ඇයි මේ හුස්ම ගන්න එකේ තියෙන ලාභය මොකද්ද කියලා. මොකද වෙන්නේ හුස්ම දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණොත් අපිට තේරෙන්නේ දැන් හුස්ම වැඩ පිළිවෙල තියෙන උඩුකය විතරයි. එතකොට මේ කෙනාට තේරුනොත් මට මේ හුස්මට වැඩි අවධානයක් දෙන්න හිත ඒකාග්‍ර කරන්න ඒකෝදි කරන්න මම හුස්මට හිත තියාගෙන ඉන්නවා ඒ නිසා මම යටිකයත් අමතක කරනවා යටිකයත් දන් දෙනවා යටිකයත් අසත්‍යමත් වෙනවා කියලා ගත්තොත් දැන් අජත්ත බහිද්දා වේදේ කැඩලා යනවනේ දැන් ඉස්සල්ලා අජත්ත උනේ කය අනිතරේ බහිද දැන් උඩුකය අජත්ත යටිකයත් බහිද්දා වෙනවා දැන් යටිකයත් අමතක කරනවා මෙහෙම කරගෙන කරගෙන යනකොට දැන් කය මේකේදී අනිත් පැත්තක් කියලා දෙනවා. යම් කිසි කෙනෙක් කයට උගා කාදරේනවා. උගා කුමර කුමරි සැප දෙනවා නම් ඒ කෙනාට මේ යටිකය අමතක කිරීම බහිද්ධාවසෙන් සැලකීමම සාපයක් වෙන්න ඉඩ තියෙනවා. හිතා ගන්නවත් බෑ. අද මේක ලොකු දක්ෂකමක්, ලොකු එල්ලක්කාරකමක්, ලොකු බාල දක්ෂකමක්, බාල දක්ෂිකාවක්. ඒකයි ආනාපානිය ගන්න කියන්නේ. මුළු කය ඉඳලා ආනාපානිය. ඊට පස්සේ ආනාපානිය බලන්න ඉන්නකොට කියනවා. ඒ ආනාපානියත් වැඩියෙන්ම හැප්පෙන තැන හිත තියාගෙන කුඩු කයත් අමතක කරන්නේ. දැන් වෙන්නේ මොකද්ද? එකම චිත්තක්ෂණයක නෑ එකම ලක්ෂයක තක්ෂකෝ ප්‍රදේශයක හිත තියාගෙන අනික් සියල්ලම අමතක කරාම එමාශය මුළු කයත් දන් දී මුළු ලෝකෙත් දන් දීලා තියෙන ඇස්තිත්මස්ලේ සියල්ලම දන් දීලා තියෙන දසපාරමිතා පිළිරෙන. දසපාරමිතා අඩු ගන්න දානපාරමිතා පිළිරෙන. ඉතින් කොච්චර අමාරුද බලන්න එක දානට හිත ගන්න. ගත්තත් පවත් ගන්න. දැන් හොඳ හිත අරගත්තා. මම මේ දිග කතාවක් ඕන තරම් විස්තර සහිත කරනවා කෙටි කරලා කියන්න හදන්නේ. හිත ගත්තට පස්සේ ඒ යෝගාවචරය දැන් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නාසිකාග්‍රයෝ උතුලේ ඥාන බලනකොට යාට තේරෙයි ආශ්වාසයේ වෙලාවේදී ප්‍රශ්වාසයේ නැහැ. ඒකට සුද්ධ වශයෙන් මේ අnderලා ආශ්වාසයේලාදී 100%ක්ම ආශ්වාසය බලනවා නම් ප්‍රශ්වාසයේ පිළිබඳ අසතිය කොච්චර වටිනවද ඒ වෙලාවට. හිතාට විතරයි තියෙන්නේ ආශාසයද ප්‍රසවාසය නෑ. ඊට පස්සේ Taman කැමති නැත්නම් ප්‍රසවාසය. ප්‍රසවාසය නම් ආශාසය නෑ. මේ විදියට අඩු කරන අඩු කරන අඩු කරන යන්න පටන් ගත්තාම අපි අර විශාල ලෝකයක් පදාගෙන හිටපු මිනිස්සයා ඇඟට නොදැනි ඒක නිසා මේක අතාරන මේක නිසා මේක අතාරන මේක නිසා මේක අතාරන අතාරලා අතාරලා ඉතාලම සියුම් දෙයකට ගේනවා මෙන්න මේ මේ අද්දති මේ කරන ක්‍රියාවලියේදී බුදුහාමරගේ තියෙන තර්ක ඥානය බුදුහාමරගේ තියෙන කරුණාව හිතා ගන්න බෑ ඉතින් කවුරක්වත් අහුවාම හිතා ගන්න බෑ මොකටද මේ කය අරමුණු කරන්නේ මොකටද මේ ආනාපානෙ ගන්නෙ ඇයි මේක තැනක හිත තියා ගන්න ඕනේ කිව්වහම මේ හිතෙනවා නිකන් මේ දඬුවම් කිරීමේ ක්‍රමයක් එන්ට පරීක්ෂා කරන්න බෑ කියන්නේ කිසියම් පරීක්ෂා කිරීමක් නැහැ මේකට මොකද දන්නේ නැති ඒ විදිහට බලනකොට දැන් අජත්‍ය වෙන්නේ මොකද්ද ආශ්‍රස් ප්‍රසාස වදින්න තැන විතරයි. අනෙක් සියල්ලම බහිද්දාගෙන. ඒ නිසා මේ අජත්ත බහිද්දා කියලා කියන්නේ එක එකන ඒ වෙලාවට පනව ගන්න නීති. දැන් කණ්ඩායම ඇමරිකාව ඇතර බෝඩර් එක ගත්තොත්. එච්චර ඉතිර නෑනේ. තියෙනවා විරක් ඇඳලා තියෙනවා කාලේ මනින්න අනම්මන ඒ ඔක්කොම නිකන් විකාර විතරයි. ඊට පස්සේ අපි භූමිකම්පාව කියලා එහෙම වුණා කියලා. ඕනිකන් ආ දේශපාලේ සීමා අරමුණු අරමුණ මේ දේශ සීමාවල් කියන්නේ කියලා කියන මනුස්සයගේ සම්මුතිය. ඉතින් අපේ කයත් ගත්තොත් අජත්ත බහිතාව කියලා කියන්නේ. ගොඩනෙක් මේකෙදී අජත්තේ ඒකාන්තව රෙජිස්ටර් කරලා තියාගෙන හදනවා මේක අජත්තේ මේක බහිතා කියලා. නමුත් භාවනා කරනකොට අඩුවානේ මූලික පෙළ ගැහෙනකොටම ඉස්සල අජත්ත බව පස්සේ බහිතා වෙනවා. ඉස්සල බහිතා වෙච්ච පස්සේ අජත්ත වෙනවා. මේ මානුව දිහා බැලුවා. මේ වෙනස්කමට හිත තියලා බැලුවාම ඕන වෙලාවක තමයි ඒ ආස්වාද ප්‍රසවාසයේ පුංචි පුංචි රූප කලාප ටිකකට පුංචි පුංචි රූප කොටසකට යන්න යන්න දුක අඩුයි. විශාලයක් බදා ගන්න බදා ගන්න දුක වෙනවා. ඒ නිසා ධාම නිවන් දැක්කේ නැතුවට ඒ නිවනේ රසය මේ පුංචි තැනකට හිත එකතු කරපුවාම ඒකාග්‍ර වෙච්චාම ඒකෝදි වෙච්චාම එක සංසිද්ධියකට දැම්මට පස්සේ එතන සුද්ධ දර්ශනයක් නැක ගන්නත් පුළුවන්. ආස්වාද ප්‍රසවාසයේ මුලමදාක බලන්නත් පුළුවන්. ඒ විශේෂතය හම්බෙන අතර හිතේ පුදුම ශාන්තියක් පිරිච්ච ගතියකුත් එන. නිසා මේ අජත්ත බයිත ભેදය මහා ලොකොට එරියද කරන මේක අජත්ත මේක බයිත්දා කියලා රෙජිස්ටර් කරන්න ස්ථිර සංඥාව ගන්න යන්න එපා. විලාවේ හැටියට එක අවස්ථානුකූලව සියුම් කරන සුළු කරන නිසා ලෝකෙට තියෙනවා අජත්ත බයිත්දා කියලා. ඕලාරික සුකුම අජත්ත බයිත්දා. එතන දුරේ සංස්කෘතිය. ළඟ තියෙන රූප සහ ඈත තියෙන රූප කියලා. ඒක සමහරලාට ඔය ආනාපාන සම්බන්ධව කියලා කියන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාස කරනකොට අපි ඇත්තක වහගෙන ඉන්නේ එතන ආනාපානේ හැප්පෙන තැන කියලා කියන්නේ හිතින්ම වහගත්ත තැන. ඕන ඇත්තකලා බලන්න පුළුවන් ඇත්තමද නැද්ද කියලා. කොහොම නමුත් ඇත්තක වහගත්තට පස්සේ ඒ හැපෙන තැන අපි කියනවා තමයි වම්නාස්පුඩුවේ ඇතුල් පැත්තේ මගේ හුස්ම රැල්ල වදිනවා. තව කෙනෙක් කියනවා දකුණුනාස්පුඩුවේ කියලා. එහෙම නැත්නම් උඩුතලේ කොහේ හරි කමක් නැහැ කියලා එම් බලාගෙන ඉස්පිටියාගෙන ඉන්නකොට ඕන තරම් යෝගාවචර සිද්ධන මේ බලාගෙන ඉඳන ඈතින් ඈතින් ඈතින් ඈතට යනවා වගේ හුස්ම කැවෙන්නේ ගම්මක් විතර ඈතක වගේ පේනවා. හැබැයි හරි ඔය හුස්මේ ඒ ලය ඒ තාලෙටම යනවාම ආශ්වාස ප්‍රශ්වාස කියලා යනවා. හැබැයි දැනෙන්නේ ඈතක වගේ. තව සමහරකට මේ නාසිකාග්‍රේන බලනකොට මොළයේ මැද දක්වා ඇතුළට යනවා. දැන දැන නලලට යනවා. මොළයේ මැදට යනවා. මේ තැන එහාට මෙහාට මාරු වෙනවා තනින් තන හැටියට. ඒකෝට කවුරු හරි කිව්වොත් ආ මේක ඇත්ත එක බලලා ඇල්ලන ආයත ගාලා මේ එතනමද තියෙන්නේ කියලා බලන්න කිව්වොත් එහෙම කැඩෙනවා. නමුත් මේ අජත්ත තිබුණත් බහිද්දා තිබුණත් ඒ හුස්මෙම හිත පවත්වන්න පුළුවන්. ඒක සැක කරන්නේ නැතුව බලන්න දැනගන්න ඕන රූපයාවේ ඈත දුර කියලා එකක් තියෙනවා. ඒ වගේම තියෙන අප්‍රිය අප්‍රිය කියලා දෙයක්. ආශ්‍රව ප්‍රසවාසයේ වැටෙන බොහෝම ප්‍රියයි. අනේ බොහෝම කාලෙකින් තමයි හුස්මකට පස්සේ හුස්ම කර සතිය පාත් ගන්න පුළුවන් උනේ කියලා හුස්ම රැල්ල දිගේ බලනකොට මල් මාලයකට මල් ලමුනන්නා වගේ හුස්මට පස්සේ හුස්මක් දිගටම ලොකු සතුටක් එනවා. සමහරවල් අපෙන් නැත්තකින් විතර මේ හුස්ම බලන ඉඳලා මොන නිවන් දකින්නේ කවුද මේක මහා කම්මැලි නැත්තකින් කියලා රූප ගැන අසල්පස ගැන එපා වෙන වෙලාවකුත් වෙනවා. කොහොම හරි නිින්ද වැටලා වරෝරන දන්නේ නැති වෙලාවක් එනවා. ඒ කියන්නේ අරක එපාම වෙලා. හැබැයි මේ රූප තමයි. මෙන්න මේ 11 ආකාරයේ රූප බැලුවොත් ඕන කෙනෙකුට පුළුවන් බලන්න මේ 11ට පිට එකක් තියෙනවා කියලා. දැන් ක්වොන්ටම් ෆිසික්ස් කාරෝ දැන් කියනවා ඒකමාන ද්විමාන ත්‍රිමාන කියන කතාව ගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ ෆෝත් ඩයිමන්ෂන් එකක් කිව්වා. රියැලිටි කියන දැන් කියනවා 11 මානයක් ගැන. එම්ගොත දෙනෙක් කල්පනා කරන දලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නට හදන මේ රූපයගේ 11 ආකාරද මේ ක්වොන්ටම් ෆිසික්ස් වල පෙන්වන්නද 11 මානෙ කියලා. ඇත්තට මේව සමානකමක් නෑ. නමුත් අපි හිතුවට මේ රූපය කියලා අල්ලගත්තාම මේකට මේ සම්ප්‍රදාන කූල දෙන නම් වණක් පැත්තක දාලා පරමාර්ථ මේ වශයෙන් නම් වණක් දෙන්න ගියාම ඒකට වෙනමම මොකද්දෝ දන්නේ නැති කලාවක් තියෙනවා. ඒක බුදුහාමරෝ දැකලා තියෙන බුදුහාමර ටික අපිට අනුකම්පාවෙන් කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා බලපල්ලයි කියලා. ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාසයක් කරනකොට මේ ආශ්වාසි ගොරෝසුද සියුම්ද ඇතුළේද පිටද ප්‍රියද අප්‍රියද දැන්ද මේ ආශ්වාස වෙන්නකොටම දැනනවද නැත්නම් ගියාට පස්සේ දැනෙන්නේ. ගියාට පස්සේ දැනෙන්නේ ප්‍රශ්වාසය අක බලනකොට ගිය බව දන්නවා දැන් දැනෙන්නේ. ඊට පස්සේ ආශාසයේ මුල බලන්න පොරොත්තු වෙනකොට දැන් දැනෙන්නේ එන්න එනවා දැනෙනවා. ඉස්සරහා තේරෙනවා. මේ විදිහට මේ ආනාපානයේ මේ පැතිකඩවල 11ට දාලා බැලුවොත් මේක සම්පූර්ණ ඒක නිකන් නිදර්ශනයක් කියනවා මේ තමන්ගේම ෆොටෝ එකක් අරන් තමන් බලනකොට පුදුම ආශාවක් තියෙනවා. කවුරුත් නැතිලා මේ කොන්තරට බලන ඉන්න මේක මේ තමන්ගේම රූපෙනේ. කට්ටිය ඉන්නකොට බලනකොට ඕ මමත් ඉන්නවා තමයි කියලා පැත්තක දානවා. හැබැයි ඇහිච්ච තියෙන කට්ටිය ගියාට පස්සේ මේක තියා පුදුමාකාර ආසාවක් තියෙනවා. මේ මම මෙයා පොඩ්ඩක් බලන්න. ඒ වගේ තමයි මේ හුස්මේ 11 ආකාරය බලන්න ගියාම අර වගේ පුදුම නව නවමුතාවයක් එන්න පටන් ගන්නවා. මේ 11 ආකාරයට දාගෙන දාගෙන යනකොට බලනකොට පේනවා. 11 ආකාරය දැන් මේ ලාභේ මේකයි. දැන් මම මුච්චර කල් භාවනා කරලා ගුරු උපදෙස් ලැබලා මේ 11 ආකාරයේ බලන. දැන් මයි ළඟ තව කෙනෙක් ඉන්නවා භාවනා කරලා නැහැ. ගුරු උපදෙස් ලැබලත් නැහැ. නමුත් එයාටත් පේන්නේ ওই 11 ආකාරයටම ඒ අතින් අපි දෙන්නම එකයි. මම දන්නවා මම භාවනා කරලා තියෙනවා මම පැහැදියා. මම අයියා. ඌ භාවනා කරනවා ඌ මැට්ටා ඌ දන්නේ නැහැ. හැබැයි ඌටත් ওই 11ම තමයි. ඌ 11 කවදානි අවබෝධ කෙරුවොත් මායි එයයි අතර කිසිම සංඥාවකින් තොරව සංනිවේදනයක් කරන්නේ. සයින්ඩස් කොමියුනිකේෂන් එකට යන්න. ඒ නිසා මේ 11 සාකර දැක්ගත්ත ගමන් අපි විශ්වගත ඒ කියන්නේ ජාත්‍යන්තර භාෂාවක් තේරුම් ගන්නවා. මේ 11ට පිට එකක් නැහැ. ඉතින් මේ ඔක්කොම 11 බලන්න බලන්න යනකොට මෙයාට මේ ඕලාරික සුකුම කියන තැනට යනකොට මේ සුකුම අවස්ථාව කියලා කියන්නේ ප්‍රස්වාසයේ ගෙවෙනකම්ම බලන් ඉන්නවා ආශ්වාසයේ එnde ඉස්සලත් බලන් ඉන්නවා එතකොට සුකුම පැත්තෙන් ඔන්න Tamanට නොදැක්ක පැත්තක් පේන්න පටන් ගන්නවා ඒ වගේම තිබි අතීත ආස්වාසේ වශයෙන් ප්‍රසවාසේ වශයෙන් මේ ගෙවිලා ඉවරුණාට පස්සේ සතිය පාත් කරනවා. හුස්මක් තන්නේ නැහැ. ආස්වාසේ ගෙවිලා ඉවරයි. ඒත් තමයි ඉතාම සතිය පාත් කරනකොට පේනවා තිබී පහුවෙච්ච එක අරමුණු කරලා දැන් නැති භාවයට හිටියොත්. තව ආපු නැති එකට හිත දාලා බලාගෙන ඉන්නකොට පේනවා. එහෙම බලාගෙන ඉන්නකොට වෙනදා නොදැක්ක ගැඹුරක් පේනවා. ඒක නිසා අතීත අනාගත වශයෙන්ම නොදැක්ක පැත්තකට හිත යනවා. මේ විදිහට 11 ආකාරයේ බලන්න බලන්න මේ බුද්ධිලයට ගොරෝසු කොටස විතරක් නෙවෙයි දැකපු කොටස විතරක් නෙවෙයි දන්න කොටස විතරක් නෙවෙයි අර නොදන්න කොටස් වලට හිත පැතිරෙන්න ඉතිරි පැතිරි යන්න තියෙන හැකියාව ගොඩක් වෙයි. ඒක නිසා මතුවෙන මතුවෙන රුපියල් ආශ්‍රස් ප්‍රසාස වේවා පිම්බි වෙනකලින් වේවා චක්මනේදි වේවා බිලවලක් කපනකොට වේවා හාල් ගන්නකොට වේවා කරන කියන වැඩකදී මතුවෙන හැම රූපයක්ම බැලුවොත් මේක ප්‍රියද අප්‍රියද කුරුසුද ශියුම්ද ඇතුළද පිටතද මමද මගේ නොවේද අතීතනාගත වර්තමාන කියලා බැලුවොත් මේ රූප පිළිබඳව බුදුහාමුදුරුවෝ දකපු ස්වરૂපේ බුදුහාම අපිට දැක්කොත් හොඳයි කියලා බලන ස්වરૂපේ දක්වන්න පුළුවන් වුණොත් ඒක ලොකු ස්ථාර දැනුමකට යනවා එතකොට ඒ පුද්ගලයාට අකමැති තිබුණා Tamanටම Taman වශයෙන් ඥානය පහළ නොවුණත් හට ගන්නා තැන බලන්න බුදුහාමුදුරන්ට පෙතක් පෑදෙනවා. ස්වභාවයෙන් කවුරුත් කරන්නේ. ස්වභාවයෙන් කැමති දැකපු රූපේ අල්ල බදා ගන්න. දැන් මේ කරන්න දැන් දැකපු රූපේ වතුරු ගන්න. කපල කොටල ගන්න. ඒකොලස ආකාර දාල බලන්න. ඒකොලස ආකාර දාල බලන්න බයයි රූපෙට කැදර කියලා. රූපෙට ආදරය වැඩි කෙනා, තණ්හා වැඩි කෙනා, ප්‍රේම කරන කෙනා, ආශා කරන කෙනා දැන් තමන්ගේම දරුවා හතරට කපලා බලපන් කියලා අම්මා කෙනෙකුට කිව්වොත් මොකද වෙන්නේ? කොම්බකට රිවට් වෙන්න ගන්න. එහෙම පුළුවන් නෑ තමන්ගේ දරුවා එහෙම හතට කපලා බලන්න. ඒ වගේ තමයි මේ රූපෙට අපි ඒ තරම්ම ආදරේ කුසින්ම දාගත්ත දරුවෙකුට වැඩි ආදරේ ඒකේ හාට මෙහාට කරන්න ගමන ඒක බබා වගේ තියාගෙන ඒක තියාගන්න නැලවිලි කවි කිය කියා. දරුවට ආදරේ කරනවා වගේ මේ රූපෙට ආදරේ කරන එක තමයි බුදුහාමර බුදුහාමර එලා ශාස්ත්‍රීය කුලය. ශාස්ත්‍රීය කුලය කියන්නේ කඩුව ඇති. ගත්ත කඩුව. ශාස්ත්‍රීය කියලා කියන්නේ මේකට. උදානේ කපපන්. මතුවෙන රූපේ තමන්ගේම දරුවා ඔය කාලාප රජුසෝ තමන්ගේ දරුවට දීපු තඬුම තියෙන්නේ මොකේද? මේ ජාතක කතාවේ චුලධම්මපාල සූත්‍රයේ තමන්ගේ දරුවා හතරට කපලා කෑලි හතර හතර වල්කට ඉල්ලන්නේ කියලා නීචයක් දානවා. ඕස්තන්වංශම දරුවා. ඒ වගේ තමයි මේ වදාගත්ත දරුවා. නැත්නම් ආශ්වාසයේ පහළ වෙන එක ප්‍රශ්වාසයේ පහළ වෙන මේකට විසිතුරු කරලා කපලා කොටලා බලනවා කියන එක අනිවාර්යයෙන්ම ගඟ දිගේ ඉහළට යන ක්‍රමයක්. අනිවාර්යයෙන්ම අපි හුරු කරපු දේ නෙමෙයි අපි හුරුව හුරතල් කරන එක. ලැබිච්ච රූපේ හුරතල් කරන එක. මේකේ තියෙන කතුරු ගහන කපන කොටන බල. කපල කරලා බලනකොට අනිවාර්යයෙන් මේ දෙපැත්තට බීජෙනවා පටන් ගන්න සාවසානේ බලන්න හම්බ වෙනවා. අන්නේ බලන්න හම්බ වෙන ඒ දේ දකිනවනම් තමයි තේරෙන පටන් අරගන්නේ ආරම්භයේදී සහ අගදී රූප අතර වෙනසක් නැහැ. පඨවි වුණත් ආපෝ වුණත් තේජෝ වුණත් වායෝ වුණත් උපතර කිසිම වෙනසක් නැහැ පටන් ගන්නකම්. ගොරෝසු සියුම් භාවයේ වෙනසක් නැහැ. දුර්ලභකමේ වෙනසක් නැහැ. ප්‍රිය අප්‍රියකමේ වෙනසක් නැහැ. මගේ උඹේ වෙනසක් නැහැ. අතීත අනාගත වර්තමාන වෙනසක් නැහැ. ඔක්කොම වෙනස්කම් තියෙන එක පිටකොන්දේ ඇති විතරයි. ඉතින් පිටකොන්ද දකින්න මිනිහා අනිවාර්යයෙන්ම මේකට ප්‍රිය වෙනවා, ප්‍රිය වෙනවා. ගොඩාක් මේක අල්ලගෙන තරංගා. බිස්නස් පටන් ගන්නවා. කවදා හෝ දන්නවා අපි ගත්තොත් මොදි තියෙන රැල්ලක් බලලා. ඒ රැල්ල මතුවලා යර්ට එනකොට අපි බලන් හිටියොත් අපිට මොහොතෙන් තොර රැල්ලක් දැක් ගන්න පුළුවන්. නමුත් ඒ රැල්ල මොහොතට ගිය උනාට පස්සේ මේ මොහොතේම විකාරයක් තමයි තිබිලා තියෙන එක ගියාට පස්සේ ආයෙත් ඔන්න රැල්ලක් එන්න පුළුවන්. නමුත් මේ රැල්ල අතන තිබුණා මේකට මම කැමතියි. ඒක ලොකුයි මේක පොඩි කියා ගන්න බෑ. රැල්ලක් හැදෙන තැන ඉඳලා බලන් හිටියොත් අපිට වෙනවා මේක ඒක විපරිණාමයක් විතරයි. මොහොතේ තියෙන විකාරයක් විතරයි. එහෙම නැතු මේ රැල්ල මට ඕනේ, මේ රැල්ල ලොකුයි, මේ රැල්ල පොඩි කියලා කියලා. ඒ අනුව මේ දේශී මාර්ගලා දඬ හදනවායි කියලා කියන්නේ. මොන්න තරම් මුල නොදැකීමක්. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ කියනවා පටන් ගන්න සහ අවසානයේ දක්වනවා රූපේ. යට රූප පිළිබඳ පුදුමාකාර දැනුමක් එනවා. මේක ඉස්සල්ලාම තරදා අවුරුදු 20කට විතර ඉස්සල්ලා. ෆ්‍රීජ් ඔෆ් කප් රකින්න මිනිස්සයා ඒ කියලා තිබුණා ටාවෝ ෆිසික්ස් කියලා පොතේ. යා කියලා තියෙන මේ අද තියෙන තාක්ෂය නිසා මිනිස්සු මිනිස්සු කියලා කියන්නේ එතන මේ භෞතික විද්‍යාඥයා මුලට යන්න පටන් අරගත්තා. මුලට යන්න යන්න රූපයන් අතර සමතාවය දක්නවා මිසක් අපි ඉස්සර දැකපු විදිහට මේ මූල මේ මූල ද්‍රව්‍ය වශයෙන් වටිනකම් වශයෙන් බරහැලුකම් වශයෙන් ඔක්කොම තියෙන රූපය ඇතුළ ගොරෝසු වුණාට පස්සේ ගොරෝසු වෙන්නේ ඉස්සලා සායක දීවිලා ගියාට පස්සේ නිකම්ම ශක්තිය විතරයි. ඒ ශක්තිය වල මොනම විදියකින්වත් වෙන් කරන්න බේරා ගන්න ක්‍රමයක් නැහැ නිසා භෞතික විද්‍යාව දැන් ගිහිලා තියෙන මුලටයි යකටයි ඒ කියන්නේ භෞතික විද්‍යාව සියදී විනාශා ගන්නයි. ඒ ඉස්සර කියපු ಜಾති කතා කරන්න බෑ මොකද අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙන්න පුළුවන්. ඊට පස්සේ ද්‍රව්‍ය අද්‍රව්‍යයක් බවට පත් වෙන්න පුළුවන්. මේක ඉස්සලා නිකන් මේ গুপ্ත ධර්මය. නමුත් අයින්ස්ටයින් පෙන්වුවා E mc2. ස්කන්ධය ශක්තිය පාඩපත් වෙනවා ශක්ති ස්කන්ධය පාඩපත් වෙනවා. ඉතින් මෙයාට ලොකු තෑග්ගක් දුන්නා. ඕනම කෙනෙක් භාවනා කරලා බලන්න ආශාසය පටන් ගන්න තැනත් E mc2 දාන්න පුළුවන් ආශාසය කියලා යන තැනත් මේ දෙයක් ආයෝපට්ටප ධාතු වශයෙන් තිබුණ එක ගිහිල්ලා නිකන් ශක්තියක්පත් වෙලා යනවා. හැම රූපයක්ම ශක්තියකින් හට ගන්නවා. ශක්තියකට නැතිලා යන මොහොතරල්ලක් ඇතුළේ මොහොතරල්ල මොහොතර නැති වුණා. එහෙමනම් මේ කොළ පාට මම මම UNP කාර්යය. නිල් පාට උඹ අපි දෙන ගහ ගන්න. මොන්න තරම් විකාරයක්ද කියලා තේරෙනවා. මේ දෙකම හුදු ශක්තියෙන් පටන් ගන්න වාසේ ලොකු වුණාට පස්සේ මේක ඉතින් ගෑනු පිළිම කියලා කියන කළු සුදු කියන UNP ශ්‍රී ලංකා කියන සිංහල බෞද්ධ කියාගෙන පුදුමාකාර රණ්ඩු වෙනවා. ඒ දර්ශනයේ පාටු ගම නිසා තමයි. පටුකම වැඩි වෙන්න වැඩි වෙන්න ඔපිනියන් වැඩි වෙනවා. පටුකම වැඩි වෙන්න වැඩි වෙන්න රුචිකම් වැඩි වෙනවා. පටුකම වැඩි වෙන්න වැඩි වෙන්න පෞරුෂත්ව ලක්ෂණ වැඩි වෙනවා. පළල් වෙන්න වෙන්න තියෙනවා අනේ පොඩි ළමයි අසුචිත් එක්ක කරන සෙල්ලමක් වගේ තමයි මේ රූපත් එක්ක කරන සෙල්ලම. අපේ කේ මහන්ද සාති කියනවා ඊනා වෙන්නත් එක්ක. අසුචි වලක ඉන්න අසුචි පණිවට ලොකු අසුචි කැලක් හම්බෙච්චාම උඩ පණිනවලු අද්ද මට හරි කියයි. ඕක තමයිලු පොහසත්කම කියන්නේ. මේ කක්කවලේ ලොකු කෑල්ලක් හම් වෙලා ඌ ඒක අරගෙන දුවනවල අනික් කටට වැඩිය ඉන්නෙම කක්ක කොටේ තමයි. මේක දන්නව නම් කක්ක කියලා. අනිතික කක්ක පණුවට කොච්චර ලක්ෂ බංගාල ගාව හේතුවක් නැව සුද්ධ වෙනවනේ. ආයි කක්ක කොටේම තමයි. එනිසා මේ රූප ලෝකය කියලා කියන්නේ කක්කම කක්ක. ඒක පටන් ගන්න බව දන්නවනම් අඩු ගන්න කක්කවලේ ඉඳී නමුත් මේකට ආඩම්බර වෙන එකක් නෑ. ඒකට මම කියා ගන්න එකක් නෑ. මේකට අජෝසනය කරන එකක් නෑ. අභිවදනය කරන එකක් නෑ. අභිනන්දනය කරන එකක් නෑ. මොන කරන්නේ මේ මනුෂ්‍ය කය පවත්තන්න මේකක් අවෝනේ. කැම ඕනේ, සිවුර පිළිකර ඕනේ, එහෙම නැත්නම් ගෙවල් දොරවල් ඕනේ, බේත් පිළිකර ඕනේ. ඔය පාවිච්චි කරන්න ඕනේ. ඒ ප්‍රයෝජනේ සලකලා. එහෙම නැත්නම් ගොඩ ගහගෙන අයිතිවාසිකම් කියාගෙන නටනවායි කියලා කියන්නේ ගොඩක් දුක් පදා ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ යහ දර්ශනය ඇති වෙන්න ඇති වෙන්න ප්‍රයෝජනේ සලකලා වැඩ කරන කෙනෙක් නිහතමානී නැත්නම් අර පිටිමසුන් දායක කෙනෙක් වඩපත් නැත්නම් මොකද්ද භාවනාවේ වැරද්දක් තියෙන්නේ. භාවනාවෙන් තොරව අර පිටිමැසීමකට හෝ දැඩි පානෙට ගියොත් අත්ති කිලමතානෙකට වැටෙන්නේ නැතුව ඉරෙන්න බෑ. කොහෙන් ගියත් අහු. භාවනාකින් තොරව අවබෝධකින් තොරව දැඩි පුත රකින්න ගියොත් අත්ති කිලමතානෙකට යනවා බුදුරජාණන් කියන කොට ඒමක් නැහැ. භාවනා කළා තාම මේකේ ප්‍රමාණය වැටෙන්නේ නැත්තම් එන කියන්නේ භාවනාව කොහොමඩක්වත් අල්ලලා නැහැ. ඒ නිසා කවුරුවක්වත් අපිට අහන්න ඕනේ නැහැ. කායිමත් අහන්න ඕනේ නැහැ. මම සුදුද, මම ලස්සනද, මම භාවනා හරිද, මම ඉස්සරහට යන්නේ කියලා. තමයි මේ රූප ධර්ම කෙරේ දක්වන සම්බන්ධතාවයේදී මේක තේරෙනවා. හැබැයි තේරුණා කියලා පහත් කරලා කරන්නත් එපා. නොතේරිච්ච කෙනා පහත් කරලා කරන්නත් එපා. මේ සඳහා දෙවෙන්නේ කිං කිදීම ආධාරයක් උපකාරයක් නැහැ. Taman ඉවයි කරන්න තියෙන්නේ. ඒකේ මුල මැදක බලන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ගෙවන් දැමීම, ගෙවන් කිරීම. නැත්නම් ඒකේ ස්වායක්ත වෙන ගතිය ඉබේම සිද්ධ නමුත් මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නාන ස්වාමීන් වහන්සේ මේක මේ උත්තරයටත් කැමති නෑ. දැන් මම කොච්චර බණ කිව්වත් ප්‍රශ්න 8ක් එනවනේ හිත. ඊයගේ තමයි මේකට කැමති නෑ කොහොම එක තේරෙන්නේ නෑ එක්කම මොකක් හරි ඒකේ දෝෂයක් නෑ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ හතරවෙනි ස්වාමීන් ළඟට ගිහිලා කියනවා අර ස්වාමීන් කියන අකමැතුව ඇවිත් මේ දර්ශනය දැකීම පිරිසුදු වෙන්නේ කොහොමද කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා යංකින්ච සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම. මතුවෙන තාක් මේ ලෝකේ දේවල් තියෙනවා මේ සියල්ලම නැති වෙන දේ නැති වෙන බවට දැනගන්නයි කියලා. ඒ දර්ශනයේ තියෙනවනම් අර ඔක්කොම දැන් පිටුකොල එක මල්ලේ දාලා වගේ පොදියට අදලා කියනවා මේ ලෝකේ මතුවෙන්නේ සේරම නැති වෙන දේවල්. අපි මතුවීම පැත්ත දිහා බලන ඉන්නේ මේක සැපක් කියලා හිතාගෙන. මේක නංගුවක් කියලා හිතාගෙන. මේක සත්කාරයක් කියලා හිතනවා. මේක ලාභයක් කියලා. නමුත් මතුවෙන තාක් මතුවෙන දුක. ඒක නිසා සර්වචාන්ස කියනවා මේකේ නැති වෙන පැත්ත බලපන්. ක්ෂය පැත්ත බලපන්. වැය පැත්ත බලපන්. නිරෝධ වෙන පැත්ත බලපන්. එහෙම නැත්නම් විරංජනේ වෙන පැත්ත බලන්නේ විරංජනේ වෙන තාක් විරංජන වෙන්නේ දුක. නැති වෙන තාක් නැති වෙන්නේ දුක. වැය වෙන නිරෝධ වෙන තාක් නිරෝධ වෙන්නේ දුක. එනිසා ආනාපානසියුම් වේගනේ යනකොට තමන් දැනගන්න මේ ගෙවෙන්නේ දුක. ඒක සියුම් වුණාට පස්සේ දැන් තව මොනවද කරන්න ඕන කියලා අහන්නේ දුක මතුවෙලා. පිරිසිදු කරගත්ත එක පෑදීතියට බොරදිය දාගන්නේ කොහොමද කියලා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නේ කොහොමද කියලා. ඒ තරමටම මේක ඇබ්බැහි වෙලා තියෙන මේ දුකට. ඒ සමත් වෙන තාක් මතු වෙන දුක. ඒක නිසා අපි මතු වෙන තාක් නැති වෙනවා. ඒ නිසා කොච්චර දුකක් ආවත් ඒ දුකට ඒකටම ආවේනික කෙලවරක් තියෙනවා. අඩේ කෙලවර දකින්නවා නම් ඒ පංච මේ ස්පර්ශ ආයතන හයේ මූලාක දැක්කත් උපාදානස්කන්ධයන් වශයෙන් මතුවෙන දේ මූලාක දැක්කත් රූප ධර්ම වශයෙන් මතුවෙන දේ මූලාක දැක්කත් නැත්නම් ඕනම දෙයක් මූලාක වශයෙන් දැක්කනම් සුවිසුද්ධ දර්ශනය යං කිංච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම ඒ නිසා කිංචි කිසිවක් කියන වචනේ කිංචන මේකෙන් අපිට මේ ලෝකේ තියෙන හරියා ඔක්කොම කිංචනයි ඒ කිංචන සියල්ලම තණ්හා මාන දිට්ඨි තුනට වැටෙනවා. නිවනට කියනවා අකිංචන කියලා. නිවනේ මොකක්වත්. එනිසා නිවනට තණ්හා මාන දිට්ඨි නෑ. ඒක නිසා අපි මෙවැනි පිරිසුදු කිරීමක් සුවිසුද්ධ දර්ශනයක් ඇති කරගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා අපිට මේ කිංචනයක් නැතුව ජීවිතේ පවත්වන්න බෑ. නැත්නම් කිංචන ගොඩ ගහ ගැනීමෙන් මම කියා ගැනීමෙන් මගේ කියා ගැනීමෙන් මගේ ආත්මය කර ගැනීමෙන් ඇති වෙන මේ දුකට දෙයයන් ආන්තයට හත් දෙයනේ කියලා අද්ද කොටට බරගෙන යාඥා යදිලි කතා කරාට හරියන්නේ ඒ වගේම හිතුවොත් එimhe දාන ආදී දසදා පාරමිතා කරලා මතු ජනමෛත්‍රී බුදුජාන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කිරීමේම ධර්ම මණ්ඩපයේදී හිරු දිනාට මේකසේ නිවන් දකින්න ලැබේවා සාදු කිව්වොත් නිවන් දකින්නම නැහැ එහෙම පුළුවන් නම් කොන්ත්‍රාත් ක්‍රමයට බ්‍රවුන්ස් කම්පැනි වල මිලර්ස් කම්පැනි වල කාණක් තියලා සංකරණ තිබුණා අපිට ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකක් එහෙමත් බෑ. එතන එතන ගෙවම් කරා. එතන එතන ගෙවම් කරා. නිසා එකම චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයට වැඩිය ලොකු හැම චිත්තක්ෂණයකම තියෙන එකහා සමාන වටිනාකමක් මේ ගෞතම බුද්ධ ශාසනයේ චිත්තක්ෂණය මෛත්‍රී බුද්ධ ශාසනයේ චිත්තක්ෂණයට වඩා ලොකුත් නැහැ පුංචිත් නැහැ. ඥාන කෙනෙකුට හම්බෙන චිත්තක්ෂණය පිළිම කෙනෙකුට හම්බෙන චිත්තක්ෂණයට කිසිම වෙනසක් නැහැ. දුප්පතට හම්බෙන චිත්තක්ෂණේ කොහොසත් හම්බෙන චිත්තක්ෂණේ ඒ චිත්තක්ෂණ කාලේ සාදේශය කියන එක මායින් කරන කන්නේ. නිසා මේකට අපි සාසන කියන ක්ෂණ සම්පත්තිය කියනවා. ක්ෂණ සම්පත්තිය දැන් අපිට ලැබිලා තියෙන එක සමාදන්න වෙන එකයි තියෙන්නේ. අපි හිතන අපිට අරකමදි කෙලස් වැඩි මට මේ සුසුසුකම තියෙනවා මම මේ අකුසල කර්ම කරලා තියෙනවා මට සීලේ නැහැ මට ත්‍රිපිටකේ දන්නේ නැහැ මම නැත්තම් පැවිදිලා නැහැ මම පැවිදිලා තියෙන කුමායාන ආගමේ තේරවාද ආගමේ නෙවෙයි මොන්නව හරි අල්ලගෙන අර පවු ටික සමාදන් වෙනවා. වැරදිච්ච ටික සමාදන්. ඒකම හිත හිත බුතියන. ඒකම හිත හිත රැණිදි මරනවා. ඒකම හිත හිත උදේ අවදී. ආයෙත් ගැට ගහ ගන්නවා, අමුඩ ගහ ගන්නවා. ඉතින් දවස් අදිනවා ආයෙ රැට එන්නේ. අර වගේ වැරදි ටිකක් කියන. ඉතින් ඒක බලාගෙන යනකොට මේ ඉල්ලගෙන ගන්න කෑම. ඇදගෙන නාන නෑමක්. බෙදාගෙන ගන්න පරිප්පුවක් තියෙනවා. ඒ නිසා මේ එක එක පැතිවලින් මේක දිහා බැලීමේදී අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේක විවිධ පැතිවලින් අහනකොට මේක තියෙන අර ඝන බහල ගොරෝසු ගතිය අඩු වෙලා මේක බිඳෙන සුළු වීදුරු භාණ්ඩයක්. මේ දුක කියලා කියන්නේ මහා ලොකු බරක් නෙවෙයි. ඒ නිසා අපි ඒ දක්ෂව සූරෝවේකට කටයුතු කරොත් ස්පර්ශ ආයතන වශයෙන් හෝ උපාදානස්කන්ධ වශයෙන් හෝ ඒව බරපතල වශයෙන් නිති උගෝදලෙක් හිතන බෑ කියලා. එතන රූප ධර්ම වශයෙන් ඔය මොනක්වත් බෑ නම් මත වෙන ඕනම දෙයක් නැති වෙන සුළුයි. ඒ නිසා ඕනම දෙයක මත වීම සහ නැතිවීම දකින්න පුළුවන් නම් මේක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ චරවචනාංශ දේශනා කරේ තරන්දි සෝවාන් මාර්ගඵල ඥාන. යං කිංච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම ඒතකොට බුදුහාමර දැනගත්තා මේ මිනිස්සු අවබෝධ කරගයි කියලා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ හතර පොට්ට කිව්වට එක්කෙනෙකුට මේ හතරම වැටෙන්නේ. තමන්ගේ අදාළ ක්‍රමයට තමන්ගේ කර්ම ශක්තිය හැටියට එකකට ප්‍රිය වෙනවා. ඒක තමයි ඒකට පිවිසුම් මාර්ගය. ඒ නිසා යා තේරුම් අරගන්න මේ මාර්ගයෙන් පිවිසීලා දිකට ගියාම අනිත්‍යව දන්නේ නැහැයි කියලා අනිත්‍යව සම්පූර්ණ කරේ නැහැයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දන් වලක් ගත්තාම දන් වල එක පුරුකක් කැඩුවත් කැඩුවා දෙකක් කැඩුවත් කැඩුවා එකක් කඩපු ගමන් එක වලේ නැති වෙලා යනවා. නිසා දරුවචනසුගේ තමන්ගේ චරිත ලක්ෂණ ප්‍රනෝ පහසුක තෝරාගෙන, ඒ කියන්නේ ප්‍රිය හිතන දේ ඒක දිගේ කටයුතු කරන එකයි තියෙන්නේ. මේ නිසා මේ ස්වාමීන් වහන්සේට මේ හතරවෙනි උත්තර ලැබුණත් මේ ස්වාමීන් වහන්සේකට සතුටු නොවි හොඳ වෙලාවට සර්වචනාන්තර කියලා වාර්තා කරනවා. අපි හෙට කාලය ඉතුරු කරගනිමු. එතකොට සර්වචනාංශය මේ කර දෙන උත්තරේ මොකක්ද කියලා බලන්න. ඉතින් මේ තාක් කාලය ඉතුරුපත් කරන මේ කරුණෝ සිල් දෙනාටම තම තමන්ටම කීප දෙයක් මටම දාල දෙයක් මටම තේරුම් ගන්න පුළුවන් දෙයක් වශයෙන් අතුල්කට අතුල් කරගෙන තම තමන් කරගෙන යන වැඩ ශක්තියෙන් ධෛර්යයෙන් ශ්‍රද්ධාවෙන් කරගෙන යන්නට හේතු වාසනා වේවා කියන මතක් කිරීමත් එක්ක ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිර දිනාටම තෙරුවන් සරණ වේවා කියලා